නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිගරු පූජනීය නායක ස්වාමීන්ද්‍ර වරක් ප්‍රමුඛ සම්භාවනීය සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ශික්ෂාකාමී බෞද්ධ සංඝ පිරිසක් ඉදිරියටත් ලක් බුදු සසුන තුළ පහළ කරවා ගැනීමේ උදාර ප්‍රාර්ථනාවෙන් අධ්‍යාසයෙන් පෙළගැස්සුණු විනය දේශනා මාලාවේ දෙවෙනි දේශනය පැවැත්වීමටයි අපට මේ අවස්ථාව උදා වුණේ. තථාගත බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වික්ෂූන් වහන්සලා කෙරෙහි පණවන්නට යෙදුනේ ඊ타මත්ම වටිනා අදහස් ප්‍රාර්ථනා පෙරදරි කරගෙන සංඝ සුද්ධාය සංඝ භාසුකාය දුම්මං කෝණම් පුද්ගලානං නිග්‍රහාය ආදී වශයෙන් විනය පිටකයේදී උන්වහන්සේ බලාපොරොත්තු වුණු ඒ පරමාර්ථය සඳහන් කරලා තියෙනවා. වික්ෂෝන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය පිණිස පහසුවක් ලබා දීමේ උතුම් ප්‍රාර්ථනාවෙන් අදහසින් තමයි භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පැනෙන්නේ. කෝලෝන්ගේ සාමග්‍රිය එවැගේම ගුණධර්ම පෝරණයට පහසුවක් වීම මේ ආදී කරුණු සලකාගෙන එවැගේම මේ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේහි ගමන් කරන වික්ෂෝන් වහන්සේලා අතරේ දුම්මං කෝනම් පුද්ගලානං නිග්‍රහාය යම් කෙනෙක් යම් පුද්ගලයෙක් යම් පිරිසක් ශාසන ප්‍රතිපත්ති මාර්ගයෙන් බැහැරව කටයුතු කරනවා නම් එවන් පිරිසට නිග්‍රහ පිණිස ඒ කියන්නේ නිന്ദා අපහාස කිරීමේ චේතනාව නෙවෙයි එවැනි පුද්ගලයන්ට ඉඩක් ප්‍රස්තාවක් නොතිබීම තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට ගරු කටයුතු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවා වදාළ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතින එවැගේම භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් මේ නෛර්යානික ශාසනය සුරක්ෂිත භාවයේ පිණිස තමන් වහන්සේලා ප්‍රායෝගිකව ආරක්ෂා කළ යුතු විනය දේශනා ශික්ෂාපද අතරින් පරාජික කාණ්ඩයට අයිති පළවෙනි පළවෙනි දෙවෙනි මේ පරාජික ධර්ම පිළිබඳව මුල් දේශනාවෙන් කෙටි හැඳින්වීමක් අවස්ථානුකූලව පවත්වන්න තියදුනා. අපිත් මේ බලාපොරොත්තු වන්නේ අපට ලැබුණු කාල පරිච්ඡේදය තුළ තුන්වෙනි හතරවෙනි පාරාධිකාපත්ති පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරමින් අපේ විනය දැනුම දියුණු කරගන්නට කරුණු ටිකක් ඉදිරිපත් කිරීම පිණිස. එතන බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාළ 227ක් වූ ඒ ශික්ෂා ප්‍රඥප්තියන් අතර පාරාධිකා කාණ්ඩයේදී තුන්වෙනි පාරාධිකාවේ හැටියට දේශනා කළේ මනුෂ්‍ය විග්‍රහ කාලාගිකා ගතිය. බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට මනුෂ්‍ය ඝාතනය වික්ෂු භාවය හීන වෙන නැති වෙලා යන නැත්තටම නැති වෙලා යන ප්‍රධාන ආපත්‍යක් හැටියටයි දේශනා කරන්නේ දුන්නේ. උන්වහන්සේ ඒ තුන්වෙනි පරාජිකාපත්තේ හැටියට දේශනා කරන්ට යෙදුණු මනෝස්ස විග්‍රහ පරාජිකාපත්තිය පෙළ දේශනාව අපි දැන් සාධායනා කරනවා අපි කවුරුත් එකට සාධායනා කරමු යෝ පන භික්ඛෝ සංකෙක්ක මනුස්ස විග්‍රහං ජීවිතාවෝ රෝපේය සක්කාරකං හරියේ තෙය්‍ය මරණවන්නං වා සංවන්නේය මරණාය වා සමානතෙය්‍ය අන්හෝ පුරිස ඉන් තුයිහිමිනා පාපකේන දුජ්ජීවිතේන මකන්තේ ජීවිතා සෙය්‍යෝති ඉතේ චිත්ත මනෝ චිත්ත සංඛප්පෝ අනේක පරියායේන මරණවන්නං වා සංවන්නේය මරණාය වා සමාදතේය අයන්ති පාරාදීකෝ හෝති අසංවාසෝ වික්ඛු භාවය අවලං වෙලා වික්ඛුත්වය නැත්තටම නැති වෙලා මේ ලෞතර ආකාශණයෙන් ඒ භික්ෂු භාවයෙන් නිරතන තත්වයට පත්වෙන ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදයෙන් පහදවලා දේශනා කරන්නේ දෙන්නේ. යම් වික්ෂෝන් වහන්සේ නමක් සංකෙච්ච මනස විග්‍රහන් ජීවිතා වෝරෝතේය. සංකෙච්ච කියලා කියන්නේ සිත ඇති කෙනෙක්. කාමී සිත ඇති මිනිස්සෙක්. ඒ කියන්නේ ජීවත් වෙන මිනිස්සෙක්. ජීවිතා වෝරෝපේය ජීවිතයෙන් තොර කරනවා නම් මරණයට පත් කරනවා නම් එවැගේම සත්තහාල සංවාස පරිේතය. ඒ මනුස්ස ඝාතනයේ පිණිස යම් යම් අවියාවද ඒ මිනිස්සෙක් ළඟට ලං කරනවා. එවැගේම මරණ වන්නන්වා සංවන්නේය මරණයේ ಗುಣ කියනවා මරණය පිළිබඳව වර්ණනා කරනවා මරණායවා සමාදතේය ඒ මරණයට පස් වීම පිණිස එහෙම නැත්නම් යම් කෙනෙකුගේ ජීවිතය තොර කරවීම පිණිස ඒ කාර්යෙහි සමාදම් කරනවා යොදවනවා කියන එකයි අම්භෝ පුරිස කිං කොයිහිමිනා පාපකේන දුජ්ජීවිතේන කියනවා කින්වත උඹේ මේ ලාමකෝ පාපිෂ්ඨෝ ජීවිතයෙන් ඇති වැඩක් නැහැ. නිසා ඔබ මරණයටපත් වෙන එක හොඳයි. ඔය ආදි වශයෙන් ඒ පිළිබඳව අනුශාසනා කරනවා. සිත චේතනනෝ චිත්ත සංකප්පෝ අනේක පරියායේන මරණ වන්නං වා සංවන්නේය මරණාය සමාදපේය අයම් පාරාදි සෝති සංවාද. මෙන්න මේ ආකාරයෙන් යම් කෙනෙකුගේ ජීවිතය තොර කිරීම පිණිස කටයුතු කරනවා නම් ඒ මරණ සංඥාව ඇතිව එසේ කටයුතු කිරීමෙන් ඒ කරුණ කාරණා මුල් කරගෙන යම් ජීවිතයක් ජීවිතක්ෂයට පත් වුණා නම් යම් පුජ්‍යලයේ මරණයටපත් වුණා නම් ඒ හේතුවෙන් ඒ උපසංසදා භික්ෂුන් වහන්සේ පාරාධිකාපත්‍යයටපත් වෙනවා කියන එක තමයි මේ ශික්ෂාපදයේදී උන්වහන්සේ දේශනා කරන්න යෙදුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දැන් සාමාන්‍යයෙන් මනුස්ස ජීවිතයක් ඝාතනය කරනවා කියනකොට අපට ඒක නොයෙක් ක්‍රමවලින් කරන්න පුළුවන්. දැන් කෙලින්ම මරණයටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතු කාරණා යොදලා එසේ මරණයටපත් කරේම කරන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් වික්‍රෝන් වහන්සේලා සම්බන්ධ වෙන අවස්ථාවන් තමයි ඒ සමහර විට වයෝ වෘද්ධ දායක ඇත්තන් ළඟට ආරාධනා ලැබෙනවා. ඒ මරණාසන්න වෙලාවේ පිරිත් ටිකක් තියාගන්න කියලා. එහෙම නැත්නම් වෙනත් පින්කමකට ආරාධනා කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවලදී සමහර දෙස්වන් වහන්සේලාට අවස්ථාවන් උදා වෙනවා. දැන් Taman අකමැති දායකයෝ ළඟට යන්න සිද්ධ වෙනවා. කලින් දායකයන් තිබිච්ච කලින් අපට උදව් උපකාර කළ දායක වෙන්න පුළුවන්. නමුත් පසු කාලයේ යම් යම් හේතු නිසා ඒ ඇත්තන් එක්ක සම්බන්ධකම් නැති වුණා. එහෙම නැත්නම් දායකයන් නැති වුණා. නමුත් ඒ අයගේ දරුමල්ලෝ අර යුතුයකම් සැලකීමක් වශයෙන් අපේ අම්මලා තාත්තලා මේ පන්සලට මේ විහාරයට තමයි මුල් කාලේ නම් දන් දුන්නේ. දැන් ඉතින් තරහ වුණාට අමනාප වුණාට කමක් නැහැ. අපේ අපේ යුතුයකමක් හැටියට අපි ගිහින් ආරාධනා කරනවා කියලා සමහරට ආරාධනාවක් ලැබෙනවා. නමුත් වික්ෂෝන් වහන්සේලාසෙන් අපේ ඒ ආරාධනාව පැහැර හරින්න බැරි නිසා ආරාධනාව පිළිගන්න. පිළිඅරගෙන ගිහින් මරණාසන්න ලෙඩා ළඟ අපි බණ කියනවා. ඒ බණ කියනකොට දැන් මේ ගිලන් ඇදේ වැතිරිලා ඉන්න මරණාසන්න කෙනා කෙරේ තමයි Taman සමහරට අර අකමැත්ත තියෙන්නේ. එහෙම නැත්නම් විරුද්ධ ස්වභාවයන් තියෙන්නේ. එහෙනම් දැන් බණ කියනවා. බණ කියන ස්වરૂපයෙන් කියන්නේ මොකන්ද? උපාසක මහත්වෝ ඔබේ ජීවිතේ බොහොම වාසනාවන්තයි. අපේ විහාරයේ අපේ සේනාසනයේ මේ මේ කටයුතු කළා. අප වේලා කැප වෙලා කටයුතු කළා. මේ විදිහට ධනෙ වේත හදන් කළා. මේ ආකාරයෙන් වික්ෂුන් වහන්සේලාට සිව්පස්යෙන් අරූපස්ථාන කළා. එනිසා ඔබේ ජීවිතය බොහෝම වාසනාවන්තයි. දැන් ඉතින් ඔබට මරුණට කමන්නේ බය වෙන්න දෙයක් නැහැ. හිතර සැකයන් නැතුව මේ ගමන යන්න පුළුවන්. කියන මරණය අනුමත කරනවා. දැන් මේ පණ අදින මිනිස්සේ. හැබැයි හිතේ තියෙන්නේ ඒ පුද්ගලයා ඉක්මනටම මරා ගන්න අදහස. මොකද තමන්ගේ හිතේ අර නොසතුටු භාවය නැත්නම් අකමැත්ත ඒ දායකයෝ කෙරෙහි තියෙන වෛරී ස්වභාවය නිසා. එවැනි අවස්ථාවන් සමහර විට අපේ වික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් වෙනවා. එවැනි අවස්ථාවලදී අන්න මරණ වන්නංවා සංවන්නේ. ඔබ මැරෙන එක හොඳයි කියලා ඒ මරණය පිළිබඳව වර්ණනා කරනවා. එහෙම නැත්නම් වෙන අවස්ථාවකට බැලුවොත් සත්හාරකං වාස පරිේශය. දැන් මැරෙන්න දැන් අර කතාවක් තියෙනවා පණින්න ඉන්න රෙලවට ඉනිමන් බඳිනවා කියන. ඒ වගේ ජීවිතේ ඝාතනය කරගන්න, ජීවිතේ නැති කරගන්න බලාපොරොත්තු වෙන උත්සාහවත් වෙන කෙනෙකුට හොඳයි හොඳයි ඉක්මනින් මේ වැඩේ කරගන්න කියලා දැන් බෙල්ල කපා ගන්න හදනවා නම් පිළියම් දෙනවා. ඔහු ඔහුගේ මරණය බලාපොරොත්තු ඒ වැඩේ කරගන්න කියන අදහසින් පිළියක් දෙනවා. එහෙම නැත්නම් වහබීලා මැරෙන්න හදන කෙනෙකුට වහකුප්පියක් දෙනවා. එල්ලිලා මැරෙන්න හදන කෙනෙකුට බොහොම හොඳයි මේ ප්‍රශ්න වල ඉක්මනට නිදහස් වෙන්න මෙන්න ලණුවක් තියනවා එල්ලිලා මැරියමින් කියලා ලණුවක් දෙනවා. අන්න ඒ වගේ ජීවිතය නැති කරගන්න උපකාර වෙන එහෙම නැත්නම් ආධාර වෙන යම් යම් අවියාවද අංගෝපාංගයන් උපකරණයන් ලං කරනවා. ඒ හේතුවෙන් මරණ චේතනාව වික්ෂුන් වහන්සේගේ තිබුණා නම් අන්න ඒ දුන්න අවියාවදයෙන් තමන් දෙල්ල කපා ගන්නවා. එහෙම නැත්නම් වසවිසා පානය කරලා ඒ ජීවිතය නැති කරගන්නවා. එහෙම වුණොත් වික්ෂුන් වහන්සේගේ මරණ චේතනාව තිබුණ නිසා ඔහු මරණයටපත් වෙනකොටම මේ වික්ෂුව පරාජිකාපත්‍යයටපත් වෙනවා. ඒ වගේම තමයි මරණයෙහි සමාදම් කරන සමාදම් කරනවා කියලා කියන්නේ ඒ මරණය අනුගත කරමින් ඒ කාර්ය සිද්ධ කරගන්න උදව් උපකාර කිරීම ඒ සඳහා මෙහෙයවීම කියන එක. එතකොට වික්ෂුවන් වහන්සේ නමක් උපසම්පන්න මෙන්න මේ කාරණේ ඒ කියන්නේ මනුස්ස ජීවිතයක් ඒ ජීවිතයෙන් තොර කරනවා නම් මරණයටපත් කරනවා නම් ඒ භික්ෂුව ඒ කාන්තේන්න පාරාධිකෝ හෝති අසංවාසෝ පාරාධිකාපස්සයටපත් වෙනවා. එතකොට මේ ශාසනයේ ප්‍රකෝපිත වික්ෂෝන් වහන්සේලා සමග අසංවාසෝ අසංවාසිකයෙන් බවට පත් වෙනවා. සංවාස අසංවාස කියන්නේ සංවාස කියලා කියන්නේ එකට ප්‍රකෘති වික්ෂෝන් වහන්සේලා සබ්‍රහ්මචාරින් වහන්සේලා සමග පොහොය විනය කර්ම ආදී සියලුම සංඝ කර්මයන් සිද්ධ කර ගනිමින් සමමි සංඝය හැටියට එකතු වෙලා ඒ කටයුතු සිද්ධ කිරීම. එතකොට එහෙම අසංවාස කියලා කියන්නේ යම් ආකාරයකින් මේ සතර පාරාධිකාවන්ගෙන් එකාපත්‍යයකටපත් වුණා නම් ඒ වික්ෂුන් වහන්සේ සංවාසය. අර සබ්බාහමකාරී වික්ෂුන් වහන්සලා එක්ක කිසිසේ සහවාසයක් ලබන්නේ නැහැ. එකට පොහොය විනය කර්ම සඳහා සහභාගී වෙන්න බෑ. අනිකොත් මානත්ත දාන, පරිවාස දාන, අබ්බාහන ආදී කිසිදු සංඝ කර්මයකට ඇතුළත් කරගන්න බෑ. එහෙම ඇතුළත් කරගන්නවා නම් ඒ විනය කර්මයන්ට අනුව ඒවා කෝප්ප වෙනවා. ඒ කියන්නේ විනය කර්ම අසාර්ථක වෙනවා. එතකොට ඒ වික්ෂුන් වහන්සේට මේ ලෞතුරා ශාසනය කිසිම පිළිසරණක් නැහැ. පරාජයටපත් වුණා, තරවීමටපත් වුණා. ලෝභ දෝෂ මෝහ ආදී මේ කෙලෙස් අකුසල ධර්මයන් මුල් වෙලා ඒ හේතුවෙන් තමයි එවන් අවස්ථාවන් වලටපත් වෙන්නේ. එනිසා කෙලෙසුන්ගෙන් පරාජයටපත් වුණා. මේ ලෞතුරා ශාසනේ නිවන් මාගේ නොයා හැකි ගමන් කළ නැති පොඩ්ඩලේ බවට පත් වුණා කියන එක තමයි අසංවාස කියලා කියන්නේ. පාරාදීන කියලා කියන්නේ. එතකොට එවන් වික්ෂෝන් වහන්සේ නමකට ස්වර්ග මොක්ෂය විනාශ වෙනවා කියනවා. ඒ කියන්නේ මේ ජීවිතයේදී කිසිසේතු මේ බුද්ධ ශාසනය තුළ කිසිදු අභිගමයක් සදාචිත්ත සමාධියක්වත් ලබන්න බෑ. එතකොට සමත විදර්ශනා භාවනා ඥාන මුදුන්පත් කර ගැනීම තුළින් සමයෙන් අවිමතහාරක මෝක්ෂය ළඟා කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි පරාජයට පත් වෙන්නේ. කෙලෙසුන්ගෙන් පෙරදුනා. කෙලෙස් ජයගත්තේ නැහැ. හැබැයි එවන් වික්ෂෝන් වහන්සේ නමකට ස්වර්ග මෝක්ෂය විවර කරගන්න දැන් දොරක් වැහුණා නිවන් මඟ වැහුණා ඒ වැහුණ මාර්ගය නැවත විවර කරගන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මහා කරුණික නිසා මහා කරුණාවෙන් දේශනා. ඒ තමයි නැවත සාමණේර සීලේ පිහිටීම. සාමණේර සීලේ පිහිටා සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ ශාස්ත්‍රීය ගුණ ධර්මයන් නැවත දියුණු කරගෙන නිවන් මාර්ගය ඉවර කරගන්න පුළුවන්. හැබැයි පාරාධිකාපත්‍යයට පත්ව සිටින් ඉඳිමි. තමන් සීලතුන් වහන්සේ නමක් හැටියට ගුණවතුන් වහන්සේ නමක් හැටියට පෙනී ඉඳිමින් ඒ වගේම ශාසනික වශයෙන් කෙරෙන සංඝ කර්මවල සම්බන්ධ වෙමින් ඒ කරන කටයුතු ඉතාමත්ම භයානකයි තමන්ට විශාල අලාභයක් වෙනවා අලාභය කියලා කියන්නේ මරණයෙන් පස්සේ අප්‍රමාණ දුක් විඳින පත්වයකට පත් වෙන නරකාදියට යන නිරයට නියත වෙච්ච කෙනෙක් භාවයට පත් වෙනවා. එතකොට මෙන්න මේ කියන ස්වභාවයන්ගෙන් වික්ෂුන් වහන්සේලා හැටියට අපි හොඳින් ආරක්ෂා වෙලා කටයුතු කළොත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ විනය මාර්ගයේ නැත්නම් ආයත සංවරය පිණිස දේශනා කොට වදාළ විනය පිටකයේ පිහිටියා වූ විනය ධර්ම ධර වික්ෂුන් වහන්සේ නමක් භාවීතපත් වෙනවා දැන් මේ ශික්ෂා පදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්ස විග්‍රහ කියන කාරණය පිළිබඳව. මනුස්ස විග්‍රහය කියලා කියන්නේ ජීවිතයක් හොර කිරීම, මනුස්ස ජීවිතයක් නැති කිරීම කියන එකයි. ඒතර මේ මනුස්ස ජීවිතය ආරම්භ වෙන්නේ මව කුසේදී කලන රූපයක් වශයෙන්. කලන රූපයක් වශයෙන් හටගත්ත මේ ප්‍රාණියා නැත්නම් මේ මිනිස් ජීවිතය පවා මේ මනස විග්‍රහ පාරාධිකාවට වස්තුවක් වෙනවා. දැන් මව කුසේ ඉන්න දරුවෙක් නැති කලාට මරණයටපත් කලාට ඔහු මනුස්සය කැරියට උපත නොලබා හිටිය නිසා ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා සමහර විට හිතෙන්න පුළුවන්. එතකොට මෙතන දේශනා කරන්නේ මනුස්ස විග්‍රහය වෙන්නේ අන්න අර කලල රූප අවස්ථාවේ පටන්. එතකොට මව් කුසේ ඉන්න ඒ කලල රූපයක් එහෙම නැත්නම් බරෝ ගරු ගැබක් නැති කිරීමේදී පවා මේ මනස විග්‍රහය උපසම්පදා භික්ෂුන් වහන්සේලාකට සිද්ධ වෙනවා. එතකොට ඒ කාරණයෙන්ද තමන්ගේ භික්ෂු භාවයේ අවහොස් වෙලා නැති වෙලා යනවා. එහෙමනම් මෙලොවට බිහි වෙන්න කුසයට කුසයක් තුළ මව කුසයක් තුළ පිරිසිඳ පළල රූපයේ පතන් උපන්නා වූ සියලුම මිනිස්යන් මේ මනස්ස විග්‍රහ කියන අවස්ථාවටපත් වෙනවා. එතකොට ඒකට බාල තරුණ මහලු ભેදයක් නැහැ. මව කුසේ ඉන්න ඒ කලල රූපේ පවා මේ ආපත්‍යයට වස්තුවක් වෙනවා. දැන් සමහර විට ඒ ඝාතනය පිණිස නැත්නම් ජීවිතය තොර කිරීම පිණිස යම් යම් කාරණාවන් නොයෙක් ආකාරයෙන් මේ ලෝකයේ අද තියෙනවා. ඒ වගේම ඒ සඳහා කරන්න යොදන්න තියෙන ප්‍රයෝග අප්‍රමාණව තියෙනවා. ඒවා දැන් ඉදිරියේදී අපි අවස්ථානුකූලව සාකච්ඡාවට ගන්නවා. එතන කලන රූපය කියලා කියන්නේ ඒක තමයි මේ පාන අවස්ථාවටපත් වෙන්නේ. එතකොට අභිධර්ම දේශනාවට අනුව මේ පාන කියලා කියන්නේ ජීවිතේන්ද්‍රය. රූප 28 අතරින් ජීවිතේන්ද්‍රය කියන ඒ රූපය තමයි මේ කලල රූපය නැත්නම් පාන වශයෙන් සඳහන් වෙන්නේ. දැන් අපි ජීවිතේන්ද්‍රය කියලා කියනකොට දැන් ගස් කොළන් වලට පවා මේ ජීවය කියන එක තියෙනවා. ජීවත් වෙන්නේ ශක්තිය. ඒ ශක්තිය නැතුණාගෙන් පස්සේ කියන අපි ගහ මැරුණා කියලා. ඒ වගේ අපේ මේ ජීවිතයේත් මේ අතපය යස්පන්නාසා ඒ ඔක්කොම ඉඳුරන් තියෙන්න පුළුවන්. නමුත් මේ හැම එකකම තියෙනවා ජීව ශක්තිය. ඒ ජීව ශක්තිය තමයි මෙන්න මෙතන ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය නැති කිරීමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. එතකොට ඒ ජීවිතේන්ද්‍රිය නැති කිරීමෙන් තමයි මේ කියන මනෝස්ස විග්‍රහ පාරාධිකා පත්‍යයට භික්ෂුන් වහන්සේ නමපත් වෙන්නේ. එතකොට මේ ප්‍රාණඝාත අකුසල කර්මය නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මනෝත්ව විග්‍රහයේදී කියන්නේ කෙලින්ම මිනිස්සෙක්ම මැරීම. දැන් වෙනේ වෙනස් සතෙක් මැරුවාට වික්ෂුණාසනම පරාජිකා වෙන්නේ නෑ. ඒක වෙනම පසිති ආපත්‍යක් හැටියට පාදිත්‍ය කාණ්ඩයෙන් වාසි දේශනා කළා. සාමාන්‍ය සතෙක් එහෙම නැත්නම් වෙනත් ලොකු සතෙක් අලියෙක් ඇතෙක් වගේ සතෙක් මැරුවාය කියලා ඒ වික්ෂුණාහන් වික්ෂුත්වේ නැති වෙන්නේ නෑ. පරාජිකා පත්‍යයටපත් වෙන්නේ නෑ. කෙලින්ම මෙතන කියන්නේ මනුස්ස ජීවිතයක්ම නැති කිරීමයි. <coughs> එතකොට මේ කියන අකුසල කර්මය එහෙම නැත්නම් ආපත්‍ය උල්ලංඝනය ආපත්‍ය හේදේ පිණිස අවශ්‍ය කරන කරුණු කාරණාවන් රාශියක් තියෙනවා. ඒ වික්ෂෝන් වහන්සේගේ මරණ චේතනාව හිතේ පහළ වෙන්න ඕන අහවල් පුජ්‍යලයා අහවල් වික්ෂුව මගේ අහවල් අතුරු මිනිහා මම මාත් එක තරහ මිනිස්සයා කියලා ඒ පුජ්‍යලයා කෙරෙහි වදක චේතනාව කියන මරණ චේතනාව අනිවාර්යෙන් මේ භික්ෂුන් වහන්සේගේ හිතේ සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ප්‍රාණය කියන ප්‍රාණ සංඥාව තියෙන්න ඕනේ. දැන් මැරිච්ච මිනිහෙක් නෙමෙයි. පණ තියෙන මිනිහෙක්, පණ තියෙන මනුස්සයෙක් වෙන්න ඕනේ. එතකොට පාන සංඥා පන තියෙන කෙනෙක් කියන සංඥාව හැඳිනීම තියෙන්න ඕනේ. එතකොට ඒ සංඥාව ඇතිව ඒ චේතනාව ඇතිව තමයි මේ මරණයටපත් කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. සාහත්තික නිස්සංගික ආනස්තික තාවර විද්‍යාමයක ඉද්දිමය කියලා මේ මනෝස විග්‍රහය කරන ප්‍රයෝග හයක් තියෙනවා. මනස විග්‍රහය විතරක් නෙවෙයි වෙනස් හතෙක් මරුවක් මේ කරුණු සම්බන්ධ වෙනවා. උදාහරණයක් මනස විග්‍රහ පාරාධිකාපත්‍ය ගැන කතා කරන නිසා ඒ කරුණු අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. දැන් මේවා නොදන්න නිසා සමහර විට ඇතැම් ජීවිත වටිනා ජීවිත අපට මේ ශාසනයට අහිමි වෙලා යන්න පුළුවන්. එනිසා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ කරුණ කාරණාව පිළිබඳව දැනගත්ත තරමට අපේ මේ උත්තරීතර උපසම්පදා සීලය ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒ කරුණු අනිවාර්යෙන් පවිස්තරව දැනගෙන ඉගෙනගෙන මතක තියා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සාහත්‍ය කියන ප්‍රයෝගය දැන් ජීවිතයක් ඝාතනය කරනකොට මරණයට පත් කරනකොට ඒ සඳහා ප්‍රයෝග නොඑක් ආකාරයෙන් යොදන්න ඕනේ. එතකොට මේ මේ ප්‍රයෝගයන් මේ එකක් තමයි සාහත්වික කියලා කියන්නේ. සාහත්වික කියලා කියන්නේ තමන්ගේම උත්සාහයෙන් තමන්ගේ අතපය මුල් කරගෙන කය සම්බන්ධ වූ අවියාවද වලින් එහෙම නැත්නම් දඬු මුගුරු ආදීන් ඒ පුජ්‍යලයට පහර දීලා මරණයටපත් කරනවා. අතින් පයින් පහර දෙනවා. එහෙම නැතුව තමන් අව්‍යාවදාදී අරගෙන කය සම්බන්ධ වූ දෙයකින් පහර දෙමින් ඒ ජීවිතය නැති කරනවා ওই විදිහට. ඉතින් ඒකට කියනවා සාහත්තික ප්‍රයෝගය කියලා. අත්පාවලින් ගහලා වද හිංසා කරලා ඒ වගේම කය සම්බන්ධ වූ අවියාවුද කැටිපොරෝ ආදී අවියාවුද වලින් දසා හෝ යමෙක් මරණයට පත් කරනවා නම් ඒකට කියනවා සාහත්තික ප්‍රයෝගය කියලා. නිස්වාග්ය කියලා කියන්නේ තමන් ළඟ ඉන්න කෙනෙක් නෙවෙයි දුර ඉන්න කෙනෙක්. දැන් ළඟ ඉන්න කෙනෙකුට අතින් පයින් පහර දෙන්න පුළුවන්. එතකොට දුර ඉන්න කෙනෙකුට දුර ඉන්න කෙනෙක් මරණයටපත් කරන්න නම් අපිට වෙනත් ක්‍රම උපයෝගී කරගන්න ඕන කරනවා. දුර ඉන්න කෙනෙක් මරණයටපත් කරනවා නම් අපි කොයි වගේ උපකාර මේ උදව්ව ලබා ගන්න. දුර ඉන්න කෙනෙක් මරන්න. පොඩි හාමුදුරුවෝ කියන්නේ දුර වෙන එක නම් මොකද කරන්නේ? ගහනවා ගබළු ගන්න පුරන්න කියලා මොකද කරන්නේ? ගල් කැටයක් ගන්නවානේ. ඒ ගල් කැටයක් අරගෙන අපේ ගල් කැටෙන් ඔලුවට ගහනවා. අනනිස්සාගිත. යම් කිසි දෙයක් අරගෙන දමා ගැසීම. එහෙම නැත්නම් කැටගෝලයක් අරගෙන ගලකින් විදිනවා. ඊළඟට දුණු හේතල උපයෝගී කරගෙන විදින්න විදලා මරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද කරන්නේ? අද කාලේ ලේසිමදී වැඩි තියෙනවා. දැන් තියෙනවලු මේ ශබ්දය ඇහෙන්නෙත් නැති ආවුද. මැරිලා වැටෙනවා කොහෙන් ආවද කවුරු කළාද කියලා දන්නේ නැහැ. ඒවත් නිස්සග්ගයි. එතකොට යම්කිසි අවයවද වලින් එහෙම නැත්නම් කැට කැඹලිස් වලින් ගල් මුඟුරු වලින් දමා ගැසීම තමයි එහෙම නැත්නම් විදීම තමයි නිස්සංගය කියලා කියන්නේ. එතකොට එහෙනම් යමෙක් යම් වික්ෂුවක්කට පුළුවන් කෙනෙක් මරණයටපත් කරන්න වදක තේකනයි. ඒකට කියනවා නිස්සංගය කියලා. එතකොට මේ නිස්සංගය කියන එක උද්දේශ අනුද්දේශ වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ දමා ගැසීම යම් කෙනෙක් යම් කෙනෙක් උදෙසා කීතලයක් විදිනවා. එහෙම නැත්නම් ගල් කැටයකින් ගහනවා. දුන්නකින් විදිනවා. ඒ වගේම වෙඩි තියනවා. ඔය වගේ දෙයකින් දමා ගසලා කරන ඝාතනයද කියන උද්දිෂ්ට කියන්නේ. එතකොට කෙලින්ම එක එල්ලේම Taman තරහා එහෙම නැත්නම් විරුද්ධකාරය එල්ල කරගෙන මං මරන්නේ අහවලාමයි. අහවලා තමයි මගේ පරම හතුරා. එනිසා ඔහුම මරනවා කියලා ඒ කුජලයාම එල්ල කරගෙන තමයි අර ප්‍රහාරයන් කරන්නේ. ඒ උද්දේශය. අනුද්දේශය කියලා මගේ මේ ප්‍රහාරයෙන් ඕන කෙනෙක් මැරේවා. ඒතර ඒක එල්ලේම කෙනෙක් මේ අදහස් කරන්නේ නැහැ. දැන් මෙතන නම් අපි ඕන කෙනෙකුට මේ ඕන කෙනෙකුගේ ඔළුවේ වැදිලා මේ කවුරු හරි මැරේවා කියන චේතනාවෙන් කවුරු හරි මරණ චේතනාවෙන් මේ ප්‍රහාරය එල්ල කරනවා. ඒ අනුද්දේශ. ඒතර උද්දේශ වශයෙන් මේවා අනුද්දේශ වශයෙන් මේවා තියෙන්නේ මොන චේතනාවද? හිතේ තියෙන්නේ වදක චේතනාව නිසා ඒ වික්ෂුන් වහන්සේට පාරාධිකාපත්‍ය සිද්ධ වෙනවා. ඒ වගේම ආනප්පිය කියලා කියන්නේ තමන් මරන්නේ නැහැ. තමන් දඬු මුගුරු ගන්නෙ නැහැ. අව්‍යාවුදයක් ගන්නෙ නැහැ. තමන්ගේ කිසිම දෙයක් කරන්නේ නැහැ. තමන්ගේ හිතවත් තමන්ගේ පාක්ෂික කෙනෙකුට අණ කරනවා. අහවලා මේ මේ ආකාරයෙන් බලන්න කියලා. එතකොට යම් කෙනෙකුට නියෝග කරනවා නම් ඒකට කියනවා ආනප්පික කියලා. දැන් එහෙම වැඩ කරන <clears throat> නොයේ දේවල් කරන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. දැන් අපි දන්න පුජ්‍යලයක් හිටියා එයා දක්ෂ මේ මුදලාලි කෙනෙක්. මේ අරක්කු මුදලාලි කෙනෙක්. හොඳයි කෝටිපතියෙක් හැටියට හිටියා. එයා බොන්නෙත් නෑ, ඒවා අතින් අල්ලන්නෙත් නෑ. මුදල් ගනුදෙනු සම්බන්ධ කටයුතු කරන විතරයි. හැබැයි ඔක්කොම එයා හරහා තමයි කරන්නේ. සහායකයෝ දාලා තමන්ගේ සේවකයෝ දාලා තමයි ඒවා කරන්නේ. අපිට මේ ගැලුම් වලින් නම් මෙච්චරක් ඕන කිව්වහම හොඳයි අහවල් තැනට යන්න බඩු වෙතන ඇති කියලා කියනවා. ඒවා ගෙනදු කෙනෙකුත් නැහැ. තමන්ට තියෙන ගිහිල්ලා කටවාගෙන එන්න විතරයි. ඊළඟ මුදල් ටික මෙයා ගෙදර මේ සූදින් තියෙනවා. එතකොට ඒ තරම් ඒක මේ තීක්ෂණව සංවිධානාත්මකව කරන්න. ඒ වගේ මේ මරණය කියන එකක් කරන්න පුළුවන්. එහෙම කරන මරණ නැත්නම් ජීවිත ඝාතන අද වර්තමාන සමාජයේ තියෙනවා. දැන් වික්‍රෝණ වහන්සේ නමකට යමෙක් මරන්න අවශ්‍ය වුණා. තරහකාරී විරුද්ධකාරී. වික්‍රෝණ වහන්සේ අර වගේ තමන්ගේ හිතවත්ම දායකයෙකුට කියනවා. එහෙම නැත්නම් හිතවත්ම තවත් වික්‍රෝණ වහන්සේ නමකට කියනවා වැඩේ තීක්ෂණයි බොහොම මේ සියුම්ම කරන්න ඕන. ඒ නිසා මේ මේ විදිහට කරන්න කියලා ඒ භික්ෂුන් වහන්සේ උපදෙස් දෙනවා. අනකරන. අන ලැබුවා. ලැබුව කෙනා ගිහින් ඒ අනකල ආකාරයෙන් ඝාතනය කරනවා මරණය කරනවා. එතනනේ හැබැයි දැනගත යුතු කරුණු ටිකක් තවත් තියෙනවා. වස්තු කාල ඕකාස ආයුධ ඉරියාපද ක්‍රියා විශේෂ කියන කරුණු හයක් තියෙනවා. වස්තු කියලා කියනකොට කෙලින්ම ඒ මරණය සඳහා යොදා ගන්නා වූ පුජ්‍යලයාම අදහස් කෙරේ. අපි යම් කිසි කෙනෙකුගේ නමක් ඉදිරිපත් කරලා කියනවා මේ නම තියෙන කෙනා මරණයටපත් කරන්න කියලා. අපි කියනවා මේ අපේ ඉස්සර දායකයෙක් හිටියා කළු බණ්ඩා කියලා. ඒ පුජ්‍යලයා තමයි දැන් අපට මේ හතුරුකම් කරන්නේ. විහාරස්ථානේ නැති කලේ. ඒ නිසා ඕක මරන්න ඕනේ කියලා කලුගන්නා මරන්න කියලා නියෝග කරනවා. නියෝග ලැබූ වික්ෂෝ හෝ අනෙක් පුද්ගලයා කියලා මොකද කරන්නේ? සුදු බන්දා මරනවා. මොකද වෙන්නේ? කවුද? කවුද පරාජිකා වෙන්නේ? අනකල වික්ෂෝන් වහන්සේ පරාජිකා වෙන්නේ නැහැ. ඇයි ඒ අනකලේ කලුගන්නාව මරන්න කියලා. මෙයා මැරුවේ සුදු හන්දා. එහෙනම් ඒ මැරුවේ උපසම්පන්න භික්ෂුවක් නම් ඒ භික්ෂුව පරාජිකා වෙනවා අන ලැබූ භික්ෂුව. වෙනත් ගිහියෙක් නම් එයාට පානඝාත කුසලය භික්ෂු අන කළ භික්ෂුන් වහන්සේ පරාජිකා වෙන්නේ නැහැ. ඇයි ඒ? වස්තුව වෙනස් වුණා. අරමුණු කරපු කෙනා වෙනස් වුණා. ඒ භික්ෂුව හෝ අන ලැබූ වෙනත් ගිහියෙක් පුද්ගලයෙක් හෝ වේවා ඒ නියම කරපු ආකාරයෙන් කළුබණ්ඩා කියන කෙනාව මැරුවා නම් අන්න දැන් මම අන කළා නම් මම පරාජික වෙනවා. මගෙන් අන ලැබුව කෙනා වෙනස් කෙනෙක් මැරුවා නම් මම පරාජික වෙන්නේ නැහැ. ඒ ඝාතනය කරපු උපසම්පදා භික්ෂුවක් නම් ඔහු පරාජික වෙනවා. ගිහියෙක් නම් ප්‍රාණඝාත අකුසලෙ සිද්ධ වෙනවා. සාභාවිත්වය ඒක හරි. ඒ වුණාට මම අකුසලේ වෙනයි වික්ෂුප්ත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැත්තේ මේ කියන පුජ්‍යලයා වෙනස් වෙන නිසා. <laughs> ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ විනයානුකූල බුදුරජාණන් වහන්සේ මේ විනය පිටකයේ දේශනා කරනවා ඒ වස්තුව පුජ්‍යලයා වෙනස් වුණා නම් මගේ චේතනාවනේ චේතනා හම්බික්කේ කම්මං වදානේ මගේ චේතනාව කළු බණ්ඩා නැරීම සුදු බණ්ඩා නැරීම නෙවෙයි එනිසා ස්වාමීන් මම නියෝග කළේ මේ උපසම්පදා භික්ෂුවට නම් හාමුදුරනේ කළු බණ්ඩාව මරන්න කියලා කළු බණ්ඩාව මැරුවොත් තමයි මම පාරාදිකා වෙන්නේ මගේ චේතනාව කළු බණ්ඩා මැරීම නිසා චේතනාහම්බිකේ කම්මං වදානේ කියන දේශනාවට ඒක ලාභයකයි ධර්ම න්‍යානුකූලව අහගෙන තේරුම් ගන්න ඕනේ. එතකොට වස්තු කාල කියලා කියන්නේ මම කියනවා කළු බණ්ඩා උදේ 9ට මරාපන් කියලා. මම කාලයක් නියම කරනවා. උදේ කාලේ මරන්නය කියලා. එහෙම නැත්නම් තවත් කාලේ මරන්නය කියලා. නැත්නම් රෑ 12ට මරාපන්. එතකොට යම් කිසි කාලයක් නියම කිරීම. එතකොට මම කියනවා උදේ රෑ 12ට ගිහින් මරන්න කියලා. අන ලැබුව කෙනා ගිහින් 12යි 12 පහ වෙලා විනාඩි 1යි. 12 එකට මරනවා. මම පාරාදිකද නේද? පාරාදිකයි. ඇයි මම නියම කළේ රෑ 12ට මරන්න කියලා. රෑ 12ට මැරුවේ නැති නිසා මම පාරාදිකාපත්යෙන් බේරෙනවා. මරෝ කෙනා උපසම්පදා වික්ෂුවක් නම් ඒ ක්‍රියාව කළේ ඒ වික්ෂුව පරාජික වෙන ගිහියෙක් නම් ඔහුට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි කාලය කියලා කියන්නේ. එහෙම. අනිවාර්යෙන් පාරාජය. ඒ කියන්නේ දැන් අන ලැබූ වික්ෂුව මම අන කළා මම අන කළා රෑ 12ට මරන්න කියලා. එතකොට අන ලැබුවේ උපසම්පදා භික්ෂුවක්මයි. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ ගිහිල්ලා මම නියම කරපෝ කාලය නෙමේ වෙනත් වෙලාවක ඒ භික්ෂුවට හිතුණු වෙලාවක මම නියම කරපු වෙලාව හැර ඒ භික්ෂුන් වහන්සේ ඝාතනය කරා. එහෙමයි එහෙමයි. අනිවාර්යෙන්. හරියටම 12ට මරුවා නම් දෙන්නම. ඒක හරියට. එතකොට සාමාන්‍යස ඉරේ වෙලාවෙන් හරි ඔරලෝසු වෙලාවෙන් හරි මම කියනවා වෙලා දැන් උදේ කාලේ කියනවා. උදේ වරුව දැන් අපි සාමාන්‍යයෙන් ගන්න ඉඩ මුදලින් කලින්නේ අවනෝදේ ඉඳලා ඉර මුදුන වෙලා උදේ කාලේ කියලා කියනවා. හැබැයි වෙලාවක් නේම කරේ නැහැ. එතකොට ඒ විච්චුව අරණෝදේ ඉඳලා කියලා මුඳුන් උණු වෙලාව ඇතුළත කොයි වෙලාවෙදි හරි මරනවා. ඒ කොයි වෙලාවෙදි මරුවත් උදේ කාලය නිසා මම අහු වෙනවා. එතන වෙලාව නෙමෙයි යන්නේ. එහෙමයි. ඒ උපකාරයක් වශයෙන් හරි වෙනවා අනදීමක් වශයෙන්. එහෙමයි අපසරේ සිද්ධ වෙනවා. උපසම්පදාව අනේ හානි වෙන්නේ නැහැ. පාරාධිකාපත්තියට පත් වෙන්නේ නැත කියන එකයි කියන්නේ සාමාන්‍ය. එහෙමයි ඉතින්. ඒ කියන්නේ තියෙනවානේ. සාමාන්‍යක එහෙමයි දැන් අපි දැන් විනය පහකට කරන්නේ නේද? අපි අර විනයට අනුව බුද්ධ දේශනාවට අනුව අමනාපනය කරනවාට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර සූත්‍රානුලෝම මොකක්ද? ආචාර්යවාද ඕකලගෙන කෙනින්ම ප්‍රේමක මුදු දේශනා. ඒක මේ ලෝකේ කිසිම මිනිහෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට භූතයෙකුට මානෙකුට කරන්නේ නැහැ නේද? ඒ විපස්සනකුට නිවාණයකුට ඕකාන රෝමණය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අටුවා. මේ ඒ ගෝත්‍රයක අදාළ ඒ සෝත්‍ර අන්තර්ගතය පිළිබඳව තවත් විභාගයකට සූත්‍රාන ලෝමනය. ආර්ය වාද කියන්නේ අටකතා. මේ වාද විස්තෝතහන්සේන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශාසනාවට සාපේක්ෂව ඒ මෙහෙර නොවි ඒ බුද්ධ දේශනාවන් පිළිබඳව උන්වහන්සේගේ මේ අදහසට ඒ ධර්මයට ගැළපෙන විදිහට කරපු අර්ථ වෙනස අත්වෙනවා. සූත්‍රයට අනුව ගන්නවා. එනේම බුද්ධ ශ්‍රේමක දේශනා. සූත්‍රාන් ලෝමේ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයට අනුලෝමව කොහොමද මේ විස්තර කරන්නේ කියලා බලන්න. ඊළඟට ආකාරයවාද මේ මෙතේ දීර්ඝ මේ කාර්යයේ මුල් අවධියේ ඉඳලා වික්‍රමහන්සේලා ආකාර ඊළඟට තමයි තමන් තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව ඊළඟට සෝත්‍රාණ ලෝමයට අනුව අර්ථ කතාවට අනුව මේක එහාට මෙහාට දාලා කල්පනා කරලා කරලා සාකච්ඡා කරලා දැනුගත් ධර්මදර විනයදර වික්ෂුණාවලට සාකච්ඡා කරන මේ කොහොමද කියලා තීරණයට ඇවිල්ලා බුද්ධ බුද්ධ දේශනාවටත් ගැලපෙනවා නම් සෝත්‍රාණු ලෝමයටත් ගැලපෙනවා නම් ආචාර්යවාදයටත් ගැලපෙනවා නම් නිගමනය මාර්ගඵල ලබලා නැති එක. විපාකාරයෙන් සිට මෙතෙක්ලා මේ ලබන පරමාර්ථ කියලා මේ සංයෝජන දාන කොහොමද මුලින්ම කරන්න තියෙන්නේ? විචිකිච්ඡාව කියන තරදී මොනවයි කියන කටපාඩම්කට ඇති වෙනවා. බුද්ධ මාර්ගයේ ධර්මයේ සංඛ්‍යාවේ කටපාඩම් ඇති වෙනවා. ඊළඟ පෙරභාවය මේ අසන්නකට ඕනේ. උපාපි ජාතකයේ කතා කරන්නේ අපි ඒවා දන්නවනේ. එතකොට ඔය කියන ස්ථානයන්හි අවස්ථාවන්හි අනිවාර්යෙන් සැක සංකා අපට ඇති වෙනවා. ඒක තමයි ප්‍රත්‍යජන ස්වභාවය. නමුත් ඒ නිසා අපේ නිවැරදි අවබෝධයක් ඇති කරගන්න නම් අන්න අර හතරට දාන්න කියන. සූත්‍රය හා සමන් ගලපන්න ඕනේ. සූත්‍රානුලෝමයේ සමග ආචාර්යවාදයේ සමග ඊළඟට අත්වලම තමන්ගේ තීරණය. එහෙම වුණාම අපිට ඇත්තටම ඇති වෙන ප්‍රශ්න නැති කරන්න නම් සම්පූර්ණයෙන්ම බැහැ නමුත් අපේ අවස්ථාවයන්ට එහෙ කරගන්න සෑහෙනකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි ඒ කාලයට නියම කරපු කාලයට අනුව සිද්ධ කළොත් ඒ දේ ඒ කියන්නේ පාරාධිකාපත්‍ය අනිවාර්යයෙන්ම වික්ෂුන් වහන්සේට සිද්ධ වෙනවා. කාලේ එහෙම එහෙ වුණොත් අනකල වික්ෂුන් වහන්සේට පාරාධිකාපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට <clears throat> ඕකාශ කියලා මේ අවකාශ ස්ථානයන් පිළිබඳව ස්ථාන නියමයක් කරනවා. දැන් අහවල් භූමියට ආවගෙන පස්සේ මරන්න. දැන් අපි කියනවා අතරමඟදී මේ විදිහේ ගමනක් යනවා. ඒ ගමන යනකොට අහවල් හතර නන්දයේදී උඹ හැංගිලා ඉන්න. හැංගිලා ඉඳලා ඒ පුජ්‍යලා එනකොටම මරන්න. එතකොට එතන අවකාශ පහ ස්ථානයක් අපි තීරණය කළා මොකන්ද? සතරමන් හන්දිය. සතරමන් හන්දිය කිව්වට තුන්මන් හන්දියේදී ඉක්මනට මොකද වෙන්නේ? මම කිව්වේ හතරමන් හන්දියේදී මරන්න කියලා. ඒ පුජ්‍යලයා මොකද කරන්නේ? තුන්මන් හන්දියක ඉඳගෙන මරනවා. එතකොට එතන අවකාශ ස්ථානය වෙනස් වෙලා. එහෙනම් අනකර වික්ෂුන් වහන්සේට කලාපක්ති සිද්ධ වෙන්නේ නැහැ. මරුවේ උපසම්බදා වික්ෂුවක් නම් එතන ඒ වික්ෂුව පරාජිකා වෙනවා. ගිහියෙක් නම් ප්‍රාණඝාත අකුසල. ආයුධ ආයුධයක් නේම කරනවා. අනිවාර්යයෙන්ම පීයකින් ඇනලම මරන්න ඕනේ කියලා. පිහියකින් අනන මරන්න කියලා නියෝග කරනවා. අන දැරුවෝ දෙක්ෂ මොකද කරන්නේ? තුවාක්කුවකින් ඔය කප කප මට ඉන්න බෑ. මට මගේ ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා වෙඩි තියලා මරනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කවුද පරාජිකා වෙන්නේ? වෙඩි වෙඩි තියපු භික්ෂුව. මම කිව්වේ සිහියෙන් ඇල්ල මරන්න කියලා. ඒ භික්ෂුව ගෙහිලා වෙඩි තිබ්බා. ඉතින් ඒක මඩ කරන්න දෙයක් නෑ. මම කිව්වේ සිහියෙන් ඇල්ල මරන්නනේ. හැබැයි සිහියෙන් බැරි නම් ඕන එකකින් ඇල්ල මරපන්. ඈ වෙඩ තියලා බැරනම් ඕන විදිහට මරපන් කියලා. කොයි විදිහකට හරි මරපන් කිව්වනම් කොයි විදිහකින් මරුවත් මම පරාජිතයි. එහෙනම් ඒ ආයුධ නියම කළා නම් ඒ ආයුධයට අනුවම ඒ ඝාතනය සිද්ධ වෙන්න ඕන ඒ ආයුධය උපකාර කරනවා. යාත්‍රා කිරීමේ අනිවාර්යම ඉවරයි. එහෙමයි සානංශ. අකුසලයයි ආපත්‍යයි දෙකක්. සානංශ අකුසලයයි ආපත්‍යයි දෙකක්. එහෙයි. අකුසල චේතනා වශයෙන් ඇත්තටම ඒ විස්සෝගේ සිතේ පහළ වෙන්නේ දෝෂ මූලික අකුසලයක්නේ. එහෙම සාන්නාංශක විග්‍රහයට අනුව බැලුවොත් අපි දැන් ඔක්කොම වික්ෂුණාංශක නෙවෙයි. ඇයි ලෝභ දේශ මොහ තියන අයනේ අපි නේද? සාන්නාංශක විග්‍රහයට අනුව ලෝභ දේශ මොහ තියන අය මන් දන්නේ මම නම් මම රහත් වෙලා මාර්ගඵල ලැබලා නැහැනේ. අපේ මාර්ගඵල නොලැබුවා කියන්නේ රහත් නොවුණා කියන්නේ ලෝභ දේශ මෝහ වලින් යුක්ත අය වේත රාගේවා වේත දෝෂේවා වේත මෝහේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය මොකද වෙන්න ඕනේ රාග දේශ මෝහ නැති කර බිස්සුන් වහන්සේලා වෙන්න ඕනේ දැන් අපි නැති කරලාද අන්න ඒක තමයි රාග විනයයවා පටිපන්නා හෝති. දෝෂ විනයයවා පටිපන්නා හෝති. මෝහ විනයයවා පටිපන්නා හෝති. රාග දේශ මෝහ නැති කරන්නයි අපි මේ ව්‍යායාම. එහෙමයි. එහෙමයි. සම්පූර්ණයෙන්ම වළකින්න ඕන. සම්පූර්ණයෙන්ම වළකින්න ඕන. සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. ඒක හරි. යම් විදිහකින් නැවැත්වුව නැතුව අනයක් දුන්නොත් තමයි මෙන්න මේක වෙනවා කියන්නේ. එහෙම. පරාජය කියලා කියන්නේ නිර්වාණය වෙනවා. එහෙම. ඒක හරි. එහෙම. ඊට පස්සේ ඉරියාපත. අපි කියනවා මේ ඉරියව්වෙන් මරන්න කියලා. මම නියෝග කරනවා අහවලා මෙන්න මේ ඉරියව්වෙන් ඉඳගෙන මරන්න. දැන් අපි වෙඩි තියනකොට සමහර දැන් හමුදායෙම නිදාගෙන වෙඩි තියන්නේ නේද? එතකොට කියන ඔබ හැංගිලා ඔබේ ආරක්ෂාවක් තියාගෙන බිම වැතිරිලා නිදාගෙන වෙඩි තියපන් කියලා. ඒ වික්ෂුව තුවක්කුව කරගෙන ගිහලා මොකද කරන්නේ? තමන්ගේ ආරක්ෂාවට ගහකට මුවාගෙන හිටගෙන වෙඩි තිබ්බා. ඉරියව් වෙනස් වුණානේ. මම කිව්වේ ඔබේ ආරක්ෂාවක් බලලා ඔබ බිම දෙගා වෙලා වෙඩි තියපන් කියලා. නමුත් ඒ වික්ෂුව මොකද කරේ? හිටගෙන වෙඩි තිබ්බා. එහෙනම් මම බේරිලා වෙදතියහ වික්ෂුව පාරාණිකයි. මොකද ඒ වික්ෂුව අනිවාර්යයෙන්ම විඝාතන සිද්ධ කරපු නිසා. එතකොට අන්න ඒක ඉරියාපත. ඊළඟට <clears throat> ක්‍රියාවිශේෂ කියලා තියෙනවා. දැන් ක්‍රියාවිශේෂ කියලා කියනොත් දැන් අපි ඒ කරන ක්‍රියා ප්‍රතිපාටියෙන් කියනවනේ. ඒ ක්‍රියාවලට අනුව අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙන්නම ඕනේ. කියන ඝාතනය කියන එක සිද්ධ වෙන්නම ඕනේ. දැන් Taman ක්‍රියා කියලා කියන්නේ දැන් මේ හැසිරීම රටාව කියන එක. අපි කියනවා මේ ඔය කතාවට කියන්නේ හිතගෙන කන්න හොඳ නැහැ. ඇවිද ඇවිද කන්න හොඳ නැහැ. කතා කර කර කන්න හොඳ නැහැ. ඔය වගේ සම්මත ටිකක් තියෙනවා. ඒක ක්‍රියා විශේෂ. ඒතකොට ඒ එතකොට ඒ කෑම දිහ කනකොට අපේ පිළිවෙලක් තියෙනවා. එහෙනම් දැන් වික්ෂුන් වහන්සේලා හැටියට වික්ෂුන් වහන්සේට ආවේනික සහ බුද්ධ නියමයට අනුව යම්කිසි පිළිවෙලක් ප්‍රතිපත්තියක් තියෙනවා දාන වන්දනකොට. ඒ ක්‍රියා විශේෂය. දාන වන්දන වෙලාවේදී අපි අනුගමනය කරන ක්‍රියාපටිපාටිය. ඒ වගේ මෙතනදී මේ ඝාතනය කරන්න නියෝග කරන භික්ෂුන් වහන්සේ කියනවා ඔබ මේ දුවදුවා එහෙම නැත්නම් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන මේ මේ ඉරියව් ගත කරමින් මේ මේ ඉරියව් වල යෙදෙමින් ඔබේ ආරක්ෂාව සලකාගෙන මේ ඝාතනය කරන්න කියලා. යම්කිසි ඔහුගේ ඒ ක්‍රියාවන් හැසිරීම රටාවල් පිළිබඳව නියමයක් කරනවා. එතකොට ඒ අනුව වික්ෂුන් වහන්සේ යම් විදිහකින් මං උපදෙස් දුන්නු ක්‍රියාපටිපාටියට අනුව මේ දේ සිද්ධ කළා නම් මමත් පරාජිකා වෙනවා ඒ වික්ෂුවත් පරාජිකා වෙනවා ගිහියෙක් නම් උඩ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. මම කියපු විදිහට නෙවෙයි. මං උපදෙස් දුන්න ක්‍රියාපටිපාටිය වෙනස් කරලා වෙනස් ක්‍රියාපටිපාටියක් පිළිවෙලක් අනුගමනය කරමින් ඒ දේ කළා නම් මම වේරෙනවා ඒ වික්තුව පරාජිකාපත්‍යයටපත් වෙනවා එතකොට මෙන්න මේ කියන මේ කරුණ අපි හොඳාකාරව දැනගත්තාම අපට පුළුවන් අපේ මේ ප්‍රෝජා සම්පත්තිය හොඳින් ආරක්ෂා කරගන්න. එතකොට එනිසා මේ කරුණ ගැන හොඳට තමන්ගේ නුවණින් කල්පනා කරලා අර කියව සූත්‍රයට ගලපලා සූත්‍රාන ලෝමයට ගලපලා ආචාරිවාදයට ගලපලා තමන් තීරණයකට එන්න ඕනේ. මට නොයේ જાතියේ දේවල් තරක විතරක පහර වෙන්න පුළුවන්. නමුත් මම තරණය තීරණය කරන්න හොඳ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළ මේ විනය ප්‍රඥප්තියෙන් නැත්නම් බුද්ධ දේශනානේ ඒවා ගැන අපට නොයේක් දේවල් ඇති වෙන්න පුළුවන්. නමුත් තීරණය කරන්න හොඳ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොහොමද මේක පෙළේ තියෙන්නේ? ඊළඟට සෝත්‍රාන ලෝමයේ කොහොමද මේක විස්තර වෙන්නේ? ඊළඟට අර්ථකථාචාරින් වහන්සේලා මොකද මේ ගැන විග්‍රහ කරලා තියෙන්නේ? ඔක්කොම ගලප ගලප ගලප ගලප බන්නවා. මම තන තීරණයකට එන්නේ නැහැ. මම මගේ නොඑක අදහස් මට එන්න පුළුවන්. ඒවා තනියෙන් තීරණය කරන්නේ නැහැ. අරවත් එක ගලපලා ඒවාට සාපේක්ෂ නම් ගැළපෙනවා නම් බුද්ධ දේශනාවට මේ පක්ෂපාති නම් ආචාර්යවාදයටත් ගැළපෙනවා නම් සූත්‍රාන් ලෝමය හා සම්බන්ධවත් සැසඳෙනවා නම් මම තීරණය කරනවා එහෙනම් මගේ අදහස මේක හරියි කියලා. එහෙම නැතුව මේව අයින් කරලා බුද්ධ දේශනාවක් පැත්තකට දැම්මා. අටුවාවක් පැත්තකට දැම්මා. සූත්‍රාන් ලෝමයක් පැත්තකට දැම්මා. මම තීරණය කළා මේක මෙහෙම වෙන්න බෑ. තරක කරනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. අපේ බුද්ධ දේශනාව ඉදිරියේ ශ්‍රී සද්ධර්මයේ ඉදිරියේ දෙදණෙන් වැටෙන්න ඒ ධර්මය ඉස්මතු කරන දේ ලෞතර ධර්මයේ ඉස්මුදුනේ තියාගෙන අපි ඒ මාර්ගයම හොයමින් ඒ මාර්ගයෙහිම යෙදෙමින් තමයි මේ ගමන යන්න අවශ්‍ය කරන්නේ. තරක විතරක ඉදිරිපත් කරනකොට අපට නොයේ මේ ආරවුල් සහගත තැන්, ගැටලු තැන් තව තවත් ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ඇත්තටම අර මේ කුල්ලෝපමානෝ භික්ඛවේ ධම්මං දේශාමි කියලා තැන බොහොම සරල. ඒ කියන්නේ ඇත්තටම මේ ගැඹීර ධර්මය මෙයා විග්‍රහ කර කර දැන අවබෝධ කරගත්තට මදි. මේක අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මොකන්ද මේ සංසාර සාගරයෙන් එතර වෙන්නයි මගේ මේ ප්‍රතිපත්ති පූජාව. නැත්නම් මගේ මේ උතුම් ප්‍රෞද්ධ සම්පත්තිය කියන ඒ පරමාර්ථ හාසය දැන් අපි මහාන වෙනකොට සිවුරුපතේ බැඳ සබ්බ දුක්ඛ නිසාරණ කියලානේ. නේද? ඒ උතුම් පරමාර්ථය ඇතිවනේ අපි ශාසනයට ඇතුළත් උනේ. එහෙම නැත්නම් වෙනත් වෙනත් දේවල් ලෞකික ප්‍රාර්ථනාවන් ඇති කරගෙන නෙවෙයිනේ. එහෙනම් අපේ හැම දෙනා වහන්සේගෙම තියෙන්නේ නිස්සරණ ධ්‍යාසය. නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරනවායි කියන භික්ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ සතරාකාරව කියන්නේ සූත්‍ර, සූත්‍රානුලෝම, ආචාරය වාල අත්තුනම මේ හතරේ පිහිටන්න ඕන. එහෙම වුණොත් තමයි අපට මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. අර මාළුන්ගේ පුත්ත සූත්‍රයේ දේශනා වෙනවා නේද හොඳ කතාව. කෙනෙක් මට ඒ කාලයෙන් විදිනවා. දැන් මට ඉතින් බොහොම අමාරු වේදනයි. මගේ නෑදෑයෝ මගේ වටපිටාවේ ඉන්න අය මම දොස්තර කෙනෙක් වෙද මහත්තයා ළඟට එක්ක යන්න හදනවා. ඉතින් වෙද මහත්තයාට එක දිහා මම කියනවා අත තියන්න එපා. විද්දේ මොකාද? මට මේ අපරාධය කෙරුවේ කවුද? කොයි පැත්තෙන් ගන්න විද්දේ? ඇයි මගෙන් මෙහෙම පණිගන්නේ? කවුද මේ පුජ්‍යලයා? දැන් මේ හොඳටම අමාරුයි. වෙදකම් කරහන දෙන්නේ නැතුව කවුද විද්දේ? ඈ කොහෙන්ද මේ හිතාලේ ආවේ? ඇයි මට මෙහෙම කළේ? කියලා හිත හිතා ඉන්න. එතකොට මට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. එහෙමනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ මේ ධර්මය සංසාර තරණය කරන්න. එතකොට සසර සයුරෙන් එතර වෙන්න නම් අපි ධර්මයේ පිළිබඳව තරක කර කර ඉඳලා හරියන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව සැක ගැටලු උපදවාගෙන ඒවා ගැන කල්පනා කර කර විචාරක කරමින් ඉඳීම හරියන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ඉගෙනගෙන අර සුතා ධසා පරිචිතා මනසානුපෙක්ඛිතා කියන ආදි වශයෙන් මේ පිළිබඳව අපි අධ්‍යයනයේ යෙදලා ධාරණය කරගෙන මේ මාර්ගය යුතුය. ඒ මඟට උපකාරයක් වෙනවා විශේෂයෙන් උපසම්පන්න භික්ෂුන් වහන්සේනමක් හැටියට විනය පිළිබඳව ගැඹුරු අසල දැනුමක් ඇති කර ගැනීම තමන්ගේ උත්තරීතර ප්‍රෝජා සම්පත්තිය උපසම්පදා සීලය ආරක්ෂා කරගන්න ඒක ලොකු උපකාරයක් පිටුහලක් වෙනවා. එනිසා තමයි අද මේ සාර්ථක සාකච්ඡාව මේ සංවිධානය කරගන්න යෙදුනේ. එතකොට මෙන්න මේ කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ මනුස්ස ඝාතනය කිරීම පාරාධිකා පත්‍යක් තරමට ඊ타මාත්ම දරුණු ක්‍රියාවක් වශයෙන් දේශනා කළේ මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම නිසා. එතන උත්තරීතර මනුස්ස ජීවිතයක් දැන් මනුස්ස ජීවිතේ ලැබෙන්නේ බොහොම දුර්ලභයි කියලා සඳහන්. ඒතකොට දුර්ලභව ලබාගත් යම් මනුස්ස ජීවිතයක් වේ නම් ඒක බොහොම වටිනා ජීවිතයක්. ඉතින් මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් නේ ලෞතර බුදු වෙන්නේ. මනුස්ස ජීවිතයක් ලැබුණු කෙනෙක් නේ සක්විති රජ වෙන්නේ. ඉතින් එනිසා මේ ජීවිතයේ තියෙන විශේෂ පුණ්‍ය භාගයක් වාසනා සම්පත්තිය. එවැනි වාසනා සම්පත්තියක් ඇතිව මනුස්ස ලෝකයේ උපත ලැබූ මිනිස්සේ හැටියට ඉන්න කෙනෙක් මරණයටපත් කිරීම නිකන් ওই තිරිසනෙක් මරණයට වඩා ප්‍රබල කාරණයක්. ප්‍රබල අකුසලයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා ලෞතරා මාර්ගයට අවතීර්ණ වෙලා නිවන් මාගේ දැසගෙන යන බුද්ධ ශ්‍රාවකයාට දේශනා කළ කිසිසේත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් නම් ඝාතනය කරන්න එපා. ඒක නුඹලාට විශාල හානියක් වෙනවා. නිර්වාණ මාර්ගයට ලොකු බාධාවක් වෙනවා කියලා. ඉතින් මේ ප්‍රඥාත්ය දේශනා කළා. මේකට හේතුවක් උනේ අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ඉන්න කාලයේදී එක්තරා සිද්ධියක් නා දුර්භික්ෂ කාලයක මේ විශාලා මහනුවර වැඩ වාසය කරන කාලයේදී උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කළ දේශනාවසලාට මේ පටික්කුල මනසිකාරය පිළිබඳව. අත්ථේමස්මින් කායේ කේසයන ආදි වශයෙන් මේ පටික්කුල මනසිකාරය ගැන නිතර දේශනා කළා. ඊළඟට මේක වර්ණනා කළා. මේ යම් වික්ෂුවක් මේ පටික්කුල මනසිකාරයේ මේ ප්‍රායෝගිකව වඩනවා නම් භාවනා කරනවා බහුලීකృత කරනවා නම් ඒක නිවන් පිණිස හේතු වෙනවා කියලා ආනිසංස දේශනා කළා. ඉතින් මේ හේතුවෙන් වික්ෂුන් වහන්සේලා තීරණය කළ අනේ බුදුරජාණන් මේ දවස්වල දිගටම බණ කියන්නේ මේ මේ පරිපූර්ණ මානසිකාරය පිළිබඳව. මේකේ ආනිසංස මෙහෙමයි මෙහෙමයි කියලා දේශනා කරනවා. එනිසා අපිත් මේ පිළිකුල් භාවනාව වඩන්න ඕන කියලා මොකද කළේ උන්වහන්සේලා පරිපූර්ණ මානසිකාරය වඩන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කරුණාකාරණා දැනගෙන තමයි මේක දේශනා කළේ දවස් 5කට විවේක ගත්තා. විවේක ගත්තා කියන්නේ කිසිම භික්ෂුන් වහන්සේලමකට හම්බ වෙන්න එන්න බෑ උපස්ථායක ස්වාමීන් වහන්සේ ඇරෙන්න. දවස් 15ක් ඇතුළත නොයේක් දේවල් උන්වහන්සේලා අතර සිද්ධ වුණා. මොකද භාවනා කරගෙන කරගෙන යනකොට මේ මොහොතක්වත් Tamanගේ ජීවිතය පිළිබඳව මේ ආසාවක් නැහැ. මොහොතක්වත් මේ ජීවිතේ පරිහරණය කරමින් ඉන්න ඕනේ නැහැ කියන ලොකුම කලකිරීමක් මේ ජීවිතය පිළිබඳව ඇති වුණා. ඉතින් එනිසා ඒ ජීවිතේ එපා වුණා. එනිසා තම තමන් වහන්සේලාම සියලු විනාශ ගන්න පටන් ගත්තා. ඊළඟට අර නිගලන්තික කියන ශ්‍රමණ වේදධාරියා මුල් කරගෙන මේ උපදේශ දීලා තම තමන් ජීවිත ඝාතනය කරවා ගත්තා. ඉතින් මෙන්න මේකෙන් විශාල භික්ෂුන් වහන්සේලාත් වන්දනාය අඩු වෙලා අපවත් වෙන්න සිද්ධ වෙනවා. දවස් 15කින් පස්සේ ඒක පෙර කර්ම විපාකෙත් එක්ක ආපු එක බුදුරණන් මේක දැක්කා. දැකලා තමයි මේ දවස් 15 මේ විවේක ගන්න කියලා සංඝයාගෙන් බැහැරුනේ කොහොම හරි දවස් 15කින් පස්සේ ආයේ විහාරයට වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා මොකද ආනන්ද මේ භික්ෂුන් වහන්සේලා අඩු විහාරේ මේ කාරණේ කිව්වා තමන් වහන්සේ පහුගිය දවස්වල මේ කායගත සති භාවනාව පිළිබඳව පටිච්චෝල මනසිකාරය ගැන ආනසංහ දේශනා කළා ඒ නිසා භික්ෂුන් වහන්සේලා පිළිකෝල් භාවනාව වැඩුවා ඉතින් ජීවිත ගැන කලකිරීමක් ඇති වෙලා තම තමන් අතර ජීවිත හානි කරගත්තා. දැන් බොහොම සුළු පිරිසක් මේ ඉතුරු වෙලා ඉන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ජීවිතය ඝාතනය කිරීම පිළිබඳව මේ ශික්ෂාපදය දේශනා කරන්ට යෙදුණා. එතකොට පාරාධිකාපත්‍ය කියලා කියන්නේ වික්ෂුත්වය අර මේ කරටිය කැඩිච්ච පරදහක් වගේ කියන. ඊළඟට දෙකට පැරිච්ච පැලිච්ච ගලක් වගේ කියලා කියන. භින්න ප්‍රතිශලාගෙන කියනවා. ඊළඟට අර නටුවෙන් ගැලවිච්ච කොළයක් වගේ ගහේ ඉදලා පර වෙලා වැටිච්ච කොළ ඒක නැවත ඒ ගහට අමුණන්න බෑ. කාලේ ඉවරයි. ඒ වගේම තමයි සීසක්කින්න ඔළුව දෙල්ල කනක මිනිහෙක් වගේ. ඔහු ආය ජීවත් කරවන්න පුළුවන් කමන්නේ. අන්න ඒ වගේ මේ පාරාධිකාපත් වෙන්නපත් වුණ භික්ෂුන් වහන්සේ නමක් වෙයි නම් ඒ භික්ෂුන් වහන්සේට නැවතනම් මේ ලෝතුරා ශාසනය තුල භික්ෂු භාවයක භික්ෂු භාවයක් පිළිටවන්න බෑ කියනවා. භික්ෂුත්වයක් පිළිටන්නේ නෑ කියනවා. ඒ තමයි පරාජික කියලා කියන්නේ. අසංවාස කියලා කෙනෙකුට මුලින් කිව්වා වගේ සබ්‍රාහ්මචාරයේ භික්ෂුන් වහන්සේලා එක්ක උපසම්පන්න භික්ෂුන් වහන්සේලා සමග අර කිසිදු සංඝ කර්මයකට යෝග්‍ය වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. මොකද ප්‍රකෘති භික්ෂුවක් නොවන නිසා. පරාජිකාපත්තියටපත් වුණු භික්ෂුවක් වෙන නිසා. ඊළඟට ස්වාමීන් වහන්සේ හතරවෙනි පරාජිකාව හැටියට අපි දන්නවා මේ උත්තරී මනුෂ්‍ය ධර්ම පරාජිකා පත්තිය. උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ තමන් ළඟ තියෙන උත්තරීතර මනුෂ්‍ය ධර්ම. ඒ කියලා කියන්නේ අපි ලෞකික ලෝකෝත්තර වශයෙන් සමාධි භාවනා සමථ විදර්ශනා වශයෙන් දිනු කරලා උපදවා ගන්නා වූ මේ ශාසනය තුළ දියුණු කරගත යුතු ධර්ම සම්පත්තියක් කියනවා. ඒවට තමයි උත්තරී මනස ධර්ම කියලා කියන්නේ. දැන් මේ මේ ලැබිලා තියෙන පොත්වලත් මම හිතන්නේ මේ පිළිබඳව විස්තර වෙනවා. ඉතින් අපි කෙටියෙන් සලකා ගනිමු සමත විදර්ශනා භාවනා ඥාන මුදුන්පත් කිරීම තුළින් පමණයි මෙන්න මේ කියන උත්තරී මනස ධර්ම ලැබෙන්නේ. ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන්. ලෞකික වශයෙන් නම් රූපාවචර ධ්‍යාන 4 අරූපාවචර ධ්‍යාන 4 ඒ වගේම පංච අධිෂ්ඨ අට සමාපatti මේවා ලැබෙනවා ලෝකෝත්තර වශයෙන් නම් ත්‍රිවිද්‍යාවන් උබ්බේ නිවාස දිබ්බචක්කු ආසවක්කේ කියන ත්‍රිවිද්‍යා ධර්ම තුලින් ලෝකෝත්තර මාර්ගඵල ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා රූපාවචර අරූපාවචර වශයෙන් වේවා එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර වශයෙන් වේවා යම් අභිගමයක් ලබා ගත්තා නම් ඒකට කියනවා මනෝස්ස ජීවිතයක් තුළ ලැබිය හැකි උත්තරීතර ධර්ම සම්පත්තියක් නිසා උත්තරී මනෝස්ස ධර්ම කියනවා. එතකොට යම් වික්ෂ ජීවිතයක් තුළ මේ කියන උතුම් ගුණ ධර්මයන් දිනු වුණා නම් ඒක වික්ෂෝන් වහන්සේ ළඟ තියෙන උත්තරේ මනස ධර්ම. දැන් මේ ශික්ෂාපදයට හේතු උනේ වග්ගමුදා තීරේ වික්ෂෝන් වහන්සේලා තම තමන් වහන්සේලා ළඟ නැති උතුරු මිනිස් දම් ප්‍රකාශ කිරීම හේතු කරගෙන. ඒ කියන්නේ ඒ කාලේ දුර්භික්ෂයක් ඇති වුණා වික්ෂුන් වහන්සේලාට ජීවත් වෙන්න අපහසුයි. පින්නපාත කියන දාන ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා යම් යම් කතිකාවක් ඇති කරගත්තා. නමුත් ඒ එකක්වත් තීරණයට ආවෙන්නේ නැහැ. කිසිම අපහසුාවක් නැතුව, කරදරයක් පීඩාවක් නැතුව සිව්පස්ය ලබා ගන්න පුළුවන් හොඳම දේ තමයි අපේ අපි ළඟ නැති උතුරු මනුස්ස ධර්ම උතුරු මිනිස් ධර්ම ප්‍රකාශ කරමු මිනිස් විදිරේ කියලා තීරණය කළා. ඉතින් ඒක කාටවත් පහසුයි කියලා හිතුණා. නැත්තම් යෝජනා වුණා මිනිස්සුන්ගේ වැඩ කරන්න, පරිවිඩ ගෙනියන්න, මිනිස්සුන්ට වෙදහෙදකම් කරන්න, ওই වගේ නොයේ දේවල්. ඉතින් ඒකට වික්ෂුණාලාට මෙල මේ පත් ලැබෙනවනේ අපට සලකන හාඳුරුව. නේද? අපේ ලෙඩට දුකට සලකන හාමුදුරුවෝ කියලා මිනිස්සු උදව් කරනෝනේ. දැන් අදත් ඒ වගේ ඇත්තටම උදව් උපකාර ලැබෙන ක්‍රම භික්ෂුන් වහන්සේලා ළඟ තියෙනවා. හැබැයි ඒවා විනයානුකූලව ඇත්තටම කල්පනා කරන්න ඕනේ. අපේ මේ ජීවිතය, අපේ මේ ජීවන රටාව සම්මා ජීවයෙන් යුක්තද එහෙම නැත්නම් මිච්ඡා ජීවයෙන් යුක්තද කියලා. එහෙනම් සම්මා ජීවයෙන් යුතු ජීවිත ප්‍රතිපත්තියක් තමයි ජීවන රටාවක් තමයි භික්ෂුන් වහන්සේ ගෙන ආයුතු වෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා තේරණය කළේ අපි ළඟ නැති ಗುಣ කියමු කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අර කියන වහෙන් වරෝවාසයෙන් කියනවා කියන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා දැන් තේලිය යනවනම් 10 කෙනෙක් කියන ඔන්න ඔය හතර වෙනියට යන හාමුදුරුවෝ ඉතින් හොඳ තත්ත්වයක ඉන්නේ කියලා. එහෙම නැත්නම් කියනවා දෙවෙනියට යන හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා. දැන් ඕනෝම් පිළිබඳව මේ මිනිස්සුන්ට දැන් අදහස් දෙනවා. ඉතින් වැඩි කාලයක් ගියා මොකද උනේ? පින්න පාත ගියාට නොලැබෙන දාන දැන් ගෙනල්ලම දෙනවා. සිව්පසෙන් හොඳට අරෝපස්ථාන කරන්න පටන් ගත්තා. දැන් ඉතින් වික්ෂුන් වහන්සේලාට හොඳට ප්‍රත්‍ය ලැබෙනවා. පරිහරණය කරමින් හොඳට වස් කාණි ගත කරා. වස්සාන අවසානයේදී වික්ෂුන් වහන්සේලාට එදා චරිතක් තමයි බුදුරජාණන් වහන්සේ දකින්න යෑම. ඉතින් වික්ෂුන් වහන්සේලාගේ ස්වરૂපයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්කා සියසින් දැක්කා ඊට ඉස්සෙල්ලා බුදු ඇසින් දැක්කා ඉතින් දැකම බොහෝ භික්ෂුන් වහන්සේලා බොහොම කුරුස වෙලා ගියේ. ඒ කියන්නේ ශරීරය කෙට්ටු වෙලා මේ නහර ඉලිප්පිලා ඔය වගේ බොහොම දුර්වර්ණ ස්වභාවයන්. බොහොම දුකසේ මේ ජීවත් වුණ බව පේනවා. ඊළඟට මේ වග්ගමුදා තියෙන භික්ෂුන් වහන්සේලා එහෙම නැහැ. විශිෂ්ට සයවන්න. හොඳට මේ ඒ කියන්නේ පැහැබර ස්වභාවයෙන් හිටියා. ඇඟ කෙට්ටු වෙලා නැහැ. හොඳ ශරීර ස්වභාවයෙන් හිටියා. දැන් මේ කාරණය මතු කරලා ගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි වස් කාලේ කොහොමද? සැපෙන් සැපෙන් හිටියාද කියලා. එහෙමයි බුදුරජාණන් අපි හොඳ සැපෙන් හිටියා. කොහොමද සැපෙන් හිටියේ? කියලා අහනවා. එතකොට උන්වහන්සේලා ඉතින් බොරු කියන්න බෑනේ. ඇත්ත කිව්වා. අපි මෙහෙම මේ අපි ළඟ නැති උත්තරේ මනුෂ්‍ය ධර්ම මිනිසුන්ට කිව්වා. එතකොට ඉතින් දෝරේ ගලන්න පටන් ගත්තා. එහෙනම් අපට සිව්පස්යෙන් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි හොඳට සිව්පස්සේ පරිහරණය කරමින් වස්කාරි සතුටෙන් හිටියාගෙන කිව්වා. ඊට පස්සේ මොකද කළේ? අනුනච්චවයන් නෝග පුරුෂ. බුදුරජාණන් මොකද කළේ? ඒ වික්ෂුණාසලාට නිග්‍රහ කළා. මේ ශාසනානුලෝමික නොවු වික්ෂුන් වහන්සේලාට නොගැලපෙන්නේ ශ්‍රමණයන් වහන්සේලාට නොගැලපෙන බොහෝම දරුණු වරදක් නුඹලා මේ සිද්ධ කළේ. කිසිසේත් මේක භික්ෂුන් වහන්සේලාට ගැලපෙන දෙයක් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියලා මෙන්න මේ නැති උතුරු මිනිස් දන් ප්‍රකාශ කිරීම පිළිබඳව මේ පරාජිකාපත්තිය දේශනා කරන්න යෙදුණා. එතකොට ඒ පරාජිකාපත්ති ශික්ෂා පදය අපි සත්‍යයනා කරලා ඒ ගැන තවත් කරුණු ටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝ පන බික්ඛු අනබිදානං උත්තරේ මනුස්ස ධම්මං අත්තෝපනායකං අලමරිය ඥාන දස්සනං සමුදාචරෙය්‍ය ඉති දානාමි ඉති පස්සාමේති තතෝ අපරේන සමයේන සමනොග්ගාහිය මානෝවා අසමනොග්ගාහිය මානෝවා ආපන්නෝ විසුද්ධා පෙක්ඛෝ එවං වදෙය්‍ය අජානනීවං ආවසෝ අවසං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මුසාවිල පින්ති අඤ්ඤත්‍ර අධිමානා අයන්ති පාරාදිකෝ හෝති අසංවාසෝ <coughs> මෙතනින් කියන්නේ අපිට තේරුම ගන්නවා මේ භික්ෂුන් වහන්සේලාට යම් යම් අදහස් උදහස් බොහෝ සෙයින් ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට පරිස්සම් වේයතෝ තවත් වැඩගත් තැනක් තමයි මෙතන. එතකොට උත්තරේ මනුෂ්‍ය ධර්ම කියන මේ ධර්ම කාරණාව නැත්තම් විශේෂ අවස්ථාවන් ජීවිතයේ සෑම කෙනෙකුටම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකටත් විශාල භාග්‍ය සම්පත්තිය තියෙන්න ඕනේ. එතකොට මේ භාග්‍ය සම්පත්තියේ ඇති අය ඒ භාග්‍ය අභාග්‍ය බවට පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේන් සංවර කරගන්න ඕන නිසා ඒ වගේම වික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. දැන් සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේලා වුණාම සෑම වික්ෂුන් වහන්සේ නමක්ම මේ භාවනාවට මුල් තැන දීලා තමයි කටයුතු කළ යුතු තියෙන්නේ. එනිසා තමයි අර අපි පැවිදි වෙන වෙලාවේදීම ආචාර්යයන් උපාධ්‍යයන් වහන්සේලා විසින් අපට බුද්ධ ප්‍රඥාත්වයට අනුව බුද්ධ නියමයට අනුව භාවනා කර්මස්ථානයක් කියලා දෙන්නේ නේද? සත්‍යපන්තේ කර්මස්ථානය කියලා සත්‍යපන්තේ කර්මස්ථානය පිළිබඳව මුලින්ම මේ කුල පුත්‍රයන් වහන්සේ දැනුවත් කරනවා. ඔබේ ජීවිතේ මෙන්න මේ විදිහට භාවනාවට නැඹුරු ජීවිතයක් හැටියටම ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ භාවනා ඥාන මුදුන්පත් කිරීම තුළින්ම පමණයි මේ ලෝතර ශාසනයේ විමෝක්ෂය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. එනිසා ඒ සඳහා මේ භාවනාව පටන් අනෙකුත් භාවනාවන් ප්‍රගුණ කරගන්න කියලා තමයි අර මූල කර්මස්ථානයේ හැටියට අපි පැවිදි වෙන වෙලාවෙදීම ඒ කර්මස්ථානය දෙන්නේ. එතකොට මේ කර්මස්ථානයන් වඩාගෙන යනකොට අපේ සංඛානයේ බොහෝ සෙයින් උපක්ලේශ ධර්මයන් ඇති වෙනවා. උපක්ලේශ ධර්ම විවිධාකාරයෙන් අපේ චිත්තයට ඇති වෙන්නේ. එතකොට මේ උපක්ලේශ ධර්මයන් ඇති වුණාය කියලා කියන්නේ අපේ භාවනා මාර්ගයට ඒක ලොකු බාධාවක්. ඒ බාධාව නොඑක ආකාරයෙන් ඇති වෙනවා. බාධා කරනවා. ඒ වගේම සංවර වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ නොයෙක් සූත්‍ර දේශනාවලදීත් ඒවා පැහැදිලි කරලා තියෙනවා. දැන් ඒකට අපට මේ සමන් කරන බණ භාවනාවන් පිළිබඳව බොහෝ සෙයින් පරිස්සම් විය යුතු අවස්ථාවන් තියෙනවා. දැන් අඳුන ගානේ කෙනෙකුට තේන්නවත් භාවනා කරන්න එපා කියලා තමයි උපදෙස් දෙන්නේ. මොකද ඒ තරම් දැන් සාමූහික භාවනා වැනි තැන්වලදී නෙවෙයි තමන් සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේදී යෙදෙන භාවනා වැඩ කටයුතු වලදී ඒවා පුළුවන් තරම් කෙනෙකුට ප්‍රදර්ශනය නොවන හැටියට රහසිගතව සිද්ධ කරගන්න කියලා. මොකද එතකොට අර ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට පේන්න භාවනා කරනකොට තමන්ගේ හිතේ නොදැනුවත්වම අර උසස් වේහ ධර්මයන් අනිවාර්යයෙන් නිස්මත වෙනවා. දැන් සමහර වික්ෂෝන් වහන්සේලාට එහෙම අදහස් ආවොත් එහෙම අපි කියන්නේ මිනිස්සු වැඩියෙන් පැහැදෙන්න නම් මිනිස්සුන්ට පේන්න භාවනා කරන්න ඕන කියලා මිනිස්සු එන වෙලාවවල මොකද කරන්නේ? සක්මනට බහිනවානේ. උත්සාහ කරන්න බෑ ඉතින් හොඳට දාන්න. ඒතකොට මිනිස්සු ආ ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. මේ වෙලාව යන්න හොඳ නැති කියලා. සමහර ස්වාමීන් වහන්සේලාට හිතක් පහළ වෙනවා මම භාවනා කරන වෙලාව කියලා මිනිස්සුම දැනගන්න බෝඩ් එකක් දාන්න ඕන කියලා. මොකද්ද බෝඩ් එකක් දානවා? මේ භාවනා කරන පැයයි කියලා. <laughs> මේවා අර සියොම්ව අපේ හිතවල වැඩෙන හැටි, උපක්ලේශ ධර්ම හැටියට. ඉතින් එහෙම වුණාම අපි යන අන්න මිනිස්සු වැඩියෙන් පැහැදෙනවා. ඒ කොයි පැයද දන්නේ බලන බලන වෙලාවට මේ භාවනා කරන වේලාවයි නේද? නැත්තම් මේ භාවනා කරන පැයයි. ඉතින් මේ පැය කොයි වෙලාවද දන්නේ එනේන මිනිහ දකිනවා. එතකොට දැන් හාමුදුරු මේ වෙලාවේ භාවනා. මේ වෙලාවේ භාවනා කරනවා කියලා විතරම හිතනවා. ඉස්සර හිටියා මම ලහලා ඇටිය හැලිගෙන තරුණ වහන්සේ කියලා. නේද? ඒ අන්න ඒ අර උපක්ලේශ ධර්මය సంతානේ දියුණු වෙන හැටි පොඩි හාමුදුරන්ට උපස්ථාය කියන්න කියලා තිබුණා 10 කෙනෙකුට මෙන්න මේ විදිහට කියන්න කියලා. මහා හැලියක් තියාගෙන හැලිය ඇතුළට දෙන්න. කැපකාර මෙහෙම නෑ නෑ දැන් මේ පුතේ හිටියා. සන්නහසේ. 10 කැවිලා කියන කෝ පුතේ නෑනේ කොහෙවත් නෑ මම බැලුවා. එන ඇවිල්ලා කියනවා නෑ නෑ උන්වහන්සේ වැඩ ඉන්නවා බලන්නකෝ ගිහින් දෙවෙනි හැරම මෙන්න ආසනේ ඉන්නවා නේද ඒ ස්වභාවය ඉතින් අන්න අර උපක්ලේශ ධර්මයන් තමන්ගේ හිතේ වැඩ දියුණු වෙලා අර මිනිස්සු මුලා කරන ගති. ඒවත් එතකොට නැති උත්තර මිනිස් ගන්න. දැන් 이르දි ප්‍රාත්‍යාකාර වැල තෙල්ලලා ගිහිල්ලා නේද? දායකෝ මෙහෙන් රවමන් යනකොට මේ වැල දෙක බෑගෙන දාගෙන ඇවිල්ලා දායකයන් ඉස්සලා මෙන්න හාමුදුරුවෝ ඇවිල්ලා. කොහොමද කියලා අහනවා. අපිත් ඉතින් හාමුදුරුවනේ නේද? අපිත් ඉතින් භාවනා කරන අයනේ. කෙනෙක් කියන රහත් කියලා කියන්නේ නෑ. අර විදිහට කියනවා. එතකොට මිනිස්සු මොකද ආ මේ ආඳුරේ කාන්තෙන් එහෙනම් රහත් වෙලා ඇති. ඒකනේ දැන් අපි මේ රවුමෙන් කරකලා පරිබෙල බහගෙන එනකොට ආඳුර මේ ශාලාවට ඇවිල්ලා. ඉතින් අන්න මිනිස්සු කෙනේ මේ මේ වික්ෂුණාලකදී පැහැදෙනවා. දැන් උපත්නේ හේදාරම. ඉතින් මේ වාගෙන් ඇත්තටම වික්ෂුණ වහන්සේලා අනිවාර්යයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට නැති උතුරු මිනිස් ධර්ම ප්‍රකාශ කරනවා නම් යම් වික්ෂුණ වහන්සේ නමක් ඒකාන්තයෙන් මේක අපට විශාල අලාමහයක් වෙනවා. අපි ලබාගත් මේ උත්තරීතර උපසම්පදා සම්පත්තිය උපසම්පත්තිය නැති වෙලා අපේ අභෞව්‍ය අනාථ මේ පෙරළුණු අසංවාස කුජල භාවයටපත් වෙනවා. ඉතින් අපි කවුරුවත් එහෙම කැමති නෑනේ මේ ලෝතර ආසාසනේ පරාජයටපත් වුණු අය වෙන්න. ඊළඟ අසංවාස තත්වයටපත් වුණු අය වෙන්න. ඒ නිසා බුද්ධ බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන් මාර්ගයේ හැසිරෙන්නේ ධර්ම විනය අනුගමනය කරන වික්ෂුන් වහන්සේලා හැටියට අපේ ජීවිත හැඩගස්වා ගනිමින් මේ ලෞතර ආශාසනයේ බලාපොරොත්තු වෙන නිර්වාණ අධිගමනය සඳහා පිළිවෙත් කිරීම අත්‍යවශ්‍යයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ. පරියත්ති, පටිපත්ති, පටිවේ ත්‍රිවිධ සාසනය කියලා කියන්නේ. පරියත්ති මොනේ ප්‍රතිපත්තියට යන්නේ. ප්‍රතිපත්තියෙන් තමයි පුළුවන්කම තියෙන්නේ ප්‍රතිවේදය. පරයාර්ථය නැති තැන ශාසනය නැති වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා ලෝකේ ඉන්න පුළුවන්. නමුත් ඒ වික්ෂෝන් රහතන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැනුමක් වැටහීමක් නැත්නම් ඒ ශාසනය ඉදිරියට ගෙනියන්න බෑ. එනිසා පරයාර්ථය තමයි මේ ශාසනයේ මූල බීජය. එහෙනම් වික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ වගකීම තමයි මේ පරියාර්ථ ධර්මය අනිවාර්යයෙන්ම මේ පරියාර්ථයෙහි යෙදීම. ත්‍රිපිටක ධර්මය පිළිබඳව දැනුම අවබෝධය විචක්ෂණ බුද්ධිය ඇති කර ගැනීම. එහෙම ඇති කරගත්තාම අපිට පුළුවන් ඒ හරහා ප්‍රතිපත්තියට බහින්න. එයි ප්‍රතිපත්තියට බහින ප්‍රතිපත්ති මාර්ගයේ හැසිරෙන ක්‍රමය පරයාප්තෙන් අපි ඉගෙන ගන්නවා. නොයේ වැඩ කටයුතු තියෙන මේ අඩු බඩු තියෙන මැෂින් එකක් තියෙනවා. දැන් මේක ක්‍රියා කරවන්නේ කොහොනේ? ඒ ක්‍රියා කරන කෙනාට මේ නොයේ මේ සියුම් වැඩ කරන්න පුළුවන් මේ මැෂින් එක පිළිබඳව මේ යන්ත්‍රය පිළිබඳව අනිවාර්යෙන් ඔහු දැනුමක් ලබන්න ඕනේ. ඒ පිළිබඳව පුහුණුවක් ලබන්න ඕනේ ක්‍රියා කරන්න මෙහෙම අඩුවානේ ඩ්‍රයිවින් කරන කෙනෙක්. ඒ රතේ පැදවිය යුත්තේ මෙහෙමයි. නේද? ගමන් කරේත්ව මෙහෙමයි. මාර්ග මේ ඔක්කොම දැනගන්න ඕන. නැත්තම් ඒ රතේ පදවන්න බෑ. හැම කෙනෙකුටම රිය පදවන්න බෑනේ. ඒතකොට එහෙනම් ඒ ගැන දැනුමක් අවබෝධයක් මේ තියෙන්න ඕනේ. එහෙනම් මේ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේ හැසිරෙන්න නම් අනියාතෙන් පරයාප්තිය තියෙන්න ඕනේ. ඒතකොට අපිට ප්‍රතිපත්තිය ලේසියි. දැන් දැන ඉගෙනගෙන තියෙන නිසා ධර්මයේ පිළිබඳව අපට දැනීමක් වැටහීමක් අවබෝධයක් තියෙන නිසා පරිශීලනය කරලා තියෙන නිසා මේ ගමන යා යුත්තේ මෙහෙමයි කියලා දැනගන්න. දැන් විනය පිටකය දැනගත්තාම අපට පුළුවන් විස්ස ජීවිතය හොඳින් ආරක්ෂා කරගන්න. සිල්වත් ගුණවත් ශික්ෂාකාමී විනයධර ජීවිතයක් හැටියට ගත කරන්න පුළුවන්. විනය දන්නේ නැත්නම් අපි නොයේ තැන්වල හැප් වෙන්න පුළුවන්. නොයෙක් තැන්වල සැකසාංක ඇති වෙන්න පුළුවන්. කුකුස් ඇති වෙන්න පුළුවන්. එනිසා පර්යාප්තය තුළින් ඕනේ අපේ ප්‍රතිපත්ති මාර්ගයට අවතීර්ණ වෙන්න. ඒ ප්‍රතිපත්ති මාර්ගයෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ප්‍රතිවේදය ලබන්න. නෝතේ යස්ස සඛා බුද්ධි විනයෝ වාන විජ්ජති වනේ අන්ධ මහීසෝව චරන්ති බහුනෝ ජනෝ කියන හොඳ ගාතාවක් තියෙනවා. මේ සොකීය බුද්ධිය කියන එක යම් කෙනෙකුට නැත්තම් සොකීය බුද්ධිය කියලා කියන්නේ ආත්ම බුද්ධිය කියලා කියනවා. ආ ස්ථානෝචිත ප්‍රඥාව. දැන් අපිට උප්පත්තියෙන් අපි කරපු කර්මයට අනුව යම්කිසි අවබෝධයක් ලැබෙනවා. ඒකට කියනවා ආත්ම බුද්ධිය කියලා. නැත්නම් සොකීය බුද්ධිය කියලා ගුරුවරුන්ගෙන් ලැබිච්ච එකක්. එහෙම නැත්නම් වෙන වෙනත් භාෂා ශාස්ත්‍රීකරණයෙන් ලබාගත අවබෝධයක් නෙමෙයි. ස්වභාවයෙන්ම සමන්න තියෙනවා මේ සොකීය බුද්ධිය කියලා එකක්. දැන් යම් කෙනෙකුට ඒ සොකීය බුද්ධියක් නැත්නම් නෝතයක සකා බුද්ධිය. විනයෝවා නවිජ්ජතේ ජීවිතේ හික්මියනකොත් දකින්න නැහැ. කායික වාචික මානසික හික්මියනකොත් නැහැ. සොකීය බුද්ධියකුත් නැහැ හොඳ නරක තේරුම් ගන්න කලියොත් නොකලියොත් දැනගෙන නොකලියොත් අතහැරලා කලියොත් කරන්න දැනෙනකොට වැටහෙනකොත් නැහැ. කය වචන චිත මේ තුන් ත්‍රිවිධාද්වාරයේ සංයමයකුත් නැහැ. සුසංවර බවක් නැහැ. හික්මුණු බවක් නැහැ. සික්ෂණයක් නැහැ. වනේ අන්ධ මහින්සෝව තරන්දි බවුන මොකද වෙන්නේ? එහෙම කෙනා හොඳ නරක තේරුම් ගන්න නුවණකුත් නැහැ. චිතකාය වචනේ තුන්දොරේ හික්මීමකුත් නැහැ. එහෙනම් ඔහු අන්ධ මිනිහරකෙක් ගමේක් වගේ තරන්දි බවුන මේ ලෝකේ මිනිස්සු නොයේ ආකාරයේ දුක්, කංකටොළු, තාඩන, පීඩන, ගර්භන, තරජන මැද්දේ දුකසේ ජීවත් වෙනවා කියලා කියනවා. එනිසා ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න නම් අපිට තියෙන්න ඕනේ සොකීය බුද්ධිය. ඊළඟට සොකීය බුද්ධිය තියෙන්න ඕනේ ගුරුතුමන්ගෙන් ලබාගත් විශේෂ බුද්ධියක් තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දැනුම් තේරුම් තියෙන ආකාරයෙන් අපිට මේව පෞද්ගලිකව පරිශීලනය කරන්න. නමුත් පෞද්ගලිකව හදාගන්න ලබා ගන්න දැනුමට වඩා ගුරු බුද්ධි විශේෂකක් නේද? මේ ආත්ම බුද්ධි සුඛං සේති ගුරු බුද්ධි විශේෂතා ඉත්ති බුද්ධි විනාශාය බහු බුද්ධි මරණම් භවි අවසාන එක ඕනේ නෑ ආත්ම බුද්ධිය කියලා අපි මුලින් කියපු එක ඒ ආත්ම බුද්ධිය අපිට තියෙනවා නම් ඒක අපට සැප ජීවිතේ සතුටක් කරගන්න එක ඒ කල යුත්ත දන්නවා නොකල යුත්ත දන්නවා යා යුතු මාර්ගය දන්නවා නොයා යුතු මාර්ගය දන්නවා එනිසා අපේ ජීවිතේ සතුටක් කරගන්න පුළුවන් ඒ ආගම බුද්ධේ නැති කෙනා කල යුත්ත දන්නෙත් නැහැ නොකල යුත්ත දන්නෙත් නැහැ එනිසා කල යුතු දේවල් අතහරින නොකල යුතු දේවල් කරන. ඒතකොට ජීවිතේට බලාපොරොත්තු සැපේ සැරසෙලා එන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සොකීය බුද්ධිය කියන එක තමන්ගේ ආත්ම විමුක්තිය පිණිස විද්‍යාග්‍රහණය පිණිස මේ ජීවිතයෙන් සතුටක් කර ගැනීම පිණිස අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. ඒ ජීවිතාලෝකය, ඒ ජීවිත තනසෙල්ල සිය දහස් ගුණයෙන් වැඩි කර ගන්න නම් ගුරු උතුමන් වහන්සේලා, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හරහා අපට ලැබෙන විශේෂ ඥානය, විශේෂ ධර්ම අවබෝධය, ධර්මඥානය විශාල පිටුහලක් වෙනවා. එනිසා අපේ ගුරුතුමන් වහන්සේලා යටතේ මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැන ඉගෙනගෙන විශේෂ අවබෝධයක් විශේෂ බුද්ධියක් ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි අපි පරියාප්ත ධර්මයේ සම්පූර්ණ වෙන්නේ. ඒ පරියාප්ත ධර්මයේ පිහිටයගෙන් පස්සේ ධර්මාභෝධය ඇති කරගත්තගෙන් පස්සේ අපට පුළුවන් ප්‍රතිපත්තියට බහින්න. ඒ ප්‍රතිපත්තියට බැහැලා ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කිරීම තුළින් අපට පුළුවන් ප්‍රතිවේදයටපත් වෙන්න. ඉතින් ඒක තමයි ත්‍රිවිධ ශාසනය. මෙන්න මේ ත්‍රිවිධ ශාසනයේ පිහිටාගෙන තමයි අද මේ ලෝතර සම්බුද්ධ ශාසනය තුල ಗುಣපිළිවෙත් පුරාගෙන යන්නේ. ඒ ಗುಣපිළිවෙත් සරු ජීවිතයට ප්‍රකුලක් පිටුවහලක් එහෙම නැත්නම් වැඩි දැනුමක් අවබෝධයක් ඇති කරවා දීමේ පරම පවිත්‍ර කුසල චේතනාවෙන් තමයි මේ විනය දේශනා මාලාව අද මේ ස්ථානයේ ආරම්භ වුණේ හෙට දවසෙත් කෙරෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් කටයුත්ත ශාසන උද්දීපනය පිණිස චිරස්ථිතිය පිණිස ලෝකේ 5000ක් විරාජමානව මේ ලෝතුරා සසුන නිර්පාදිතව පවතිවා කියන උතුම් පැතුමෙන් තමයි මේ සංවිධානය කරන්ට යෙදුනේ මේ සත්කාරය පිළිබඳ. ඉතින් ඒ නිසා අපි හැමදෙනා වහන්සේම මේ ගැන අතිශයින් සන්තෝෂයටපත් වෙන්න ඕනේ. ඉතින් මේ කාල පරාසය තුල ඉතාමත් කෙටි අර්ථ විග්‍රහයක් නැත්නම් දැනගත යුතු කරුණු කාරණා පිළිබඳව තමයි කෙටියෙන් මේ කතා කරන්න යෙදුනේ දෙවෙනි තුන්වෙනි පාරාධිකාපත්ති පිළිබඳව. අද සවස් කාලයේදී අපේ නායක ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ පිළිබඳව ගැඹුරු ආකාරයෙන් සාකච්ඡාවක් කරන්න කටයුතු සංවිධානය කරගෙන තියෙනවා. ඒ සාකච්ඡාවේදී අපේ ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ලැබෙනවා ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඕනෑම තර්කයක් ඉදිරිපත් කරලා නිවැරදි ධර්මඥානය අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ මේ ත්‍රිපිටක ධර්මයට අනුව ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා අවස්ථාව වෙන් කරගැනීමෙන් අපේ කතාව නැත්නම් අපේ විනය පිළිබඳ සාකච්ඡාව මෙතකින් නිමාවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ සමාවෙන්න ඕනේ මේ 100ට 100ක් ධර්මය ඉගෙන ගන්න නැහැ. 100 100ක් දහම් කරුණු මතක තියාගෙන නේ. එනිසා මේ සාකච්ඡාවේදී යම්කිසි අඩුපාඩුවක් වුණා නම් අපේ ගරු කටයුතු නායක සංඝනන්සලාගෙනුත් මහා සංඝරත්නයෙන් සමාව ලැබෙන්න ඕනේ. සිත කය වචනයෙන් සිදුණු යම් පමාවරදක් වෙත් නම් ඒ සියලු වරදට සමාව මහා සංඝරත්නයෙන් අයදෙමින් මේ කාලය තුල අපි ශාසනයේ චිරස්ථිතිය පිණිසයි මේ සාකච්ඡාව සිද්ධ කළේ. අපි දැනුම් පෙන්වන්න එහෙම නැත්නම් මේ අපි උසස් කොට සැලකමින් අනිත් අය පහත් කොට සැලකමින් අත්ෝකාංශන පරවම්බනේ යුක්තව මේ කටයුත්ත කරන්නේ නෙවෙයි. උදේක්ම මේ නිවැරදි ධර්මය, නිවැරදි විනය, නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගැනීම පිණිසයි මේ සාකච්ඡාව සිදු කරන්නේ දුනේ. එනිසා මේ කාර්යය තුළ අපේ සිතේ පහළ වුණු උදාර කුසල චේතනා අලෝභ අදෝස අමෝහ කුසල චේතනා පෙරදරි කරගෙනයි අපි මේ කුසල චේතනාවෙන්මයි මේ සත්කාරයට සම්බන්ධ උනේ. ඒ නිසා මේක මහා පින්කමක් බවට පත් වුණා. මංගල කාරණයක් බවට පත් වුණා. භාවනා මාර්ගයක් බවට පත් වුණා. ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ සත්‍යයන් ඔක්කොම භාවනා මාර්ගනේ. නිවනට පිවිසීමේ දොරටුනේ. ඉතින් එවැනි අවස්ථාවක් අපට මේ උදා වුණේ. එනිසා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේකට ඉදිරිපත් වුනේ අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා බොහොම ඕනෑකමින් කුසලත් හන්දේ කාගේවත් නෙවෙයි තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න. තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තියක් නැඹුරු කරගන්න අවශ්‍ය කරුණු ටිකක් දැනගන්න ඕන කියන උදාන චේතනාවෙන් තමයි මේ ගමන ආවේ මේ අවස්ථාවට සම්බන්ධ වුනේ. එනිසා අපි හැම දිනම වහන්සේම මහා පින්කමක් මේ සිද්ධ කරගත්තේ. නිසා ශ්‍රද්ධාවෙන් කුසල් සිතෙන් බුදු සසුනේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන මේ හෝරා දෙකක් තාම කාලයක් තුල මේ සඳහා යෙදීමෙන් සිත කාය වචන යෙදීමෙන් ජනිත කරගන්නා ලද දර කුසල ශක්තිය අපේ මේ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේලාටත් අපේ පින්වත් ගරු කටයුතු ස්වාමින් වහන්සේලාටත් මහා සංඝ රත්නයටත් සම්බුද්ධ ශාසනය තුල අපරාජිතව ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරමින් සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂා ගුණ පුරා ගන්න පරයාර්ථයෙන් ප්‍රතිපත්තියට ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයට ගමන් කරමින් ඒ අමා නිර්වාණ ධර්මයේ සුඛා පටිපදා කිප්පහා විඥානම් වූ උතුම් ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කරගන්න මේ කුසලය පාරමිතා සියලුයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි